අවසරයි ගෞරවනීය සංඝරත්නයේ මම මේ අවස්ථාව ගන්නවා මේ අපි ඉදිරි ඉස්සරහට හිටගෙන ඉන්න අපේ ධම්මික දොස්තර මහත්තයව හඳුන්ලා දෙන්න මමම සන්තෝෂයෙන් හඳුන්ලා දෙන්නේ මීට කලිමුත් අපි මේ වගේම සංඝයා වහන්සේලා වෙනුවෙන් කරන ලද වැඩමුළුවකදී සාර්ථක දේශනයක් පැවැත්තුවා. ඉතින් එදා අපි කනගාටු වුණා ඒ දේශනේ පටිගත කරගන්න බැරි වුණා. ඉතින් ඊට පස්සේ මං එදා මෙදා තුර කීප වතාවක් මේ දොස්තර මහත්තයාගේ මේ වටිනා සේවය ලැබුවා. මම ඉල්ලා හිටියේ අපිට මේක පටිගත කරලා දෙන්න කියලා මෙල්බන් කණ්ඩායම සත්‍යපාසලේ කණ්ඩායම බලාපොරොත්තු ඉන්නවා. සත්‍යපාසල පෙන්වන හැම තැනකදීම මේ වගේ දොස්තර මහත්තයා ඉදිරිපත් කරන සන්දර්භයේ මේ සතිය කියලා ඉංග්‍රීසියෙන් මයින්ඩ්ෆුල්නස් කියන එක බටහිර ලෝකෙන් තමයි දැන් අපිට ඉගෙන ගන්න වෙලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් සතිය 1000 මිට අවුරුදු 26කට ඉස්සෙල්ලා එංගලන්තේ පටන් ගත්තා. අනිත් අවුරුදු 4කට ඉස්සෙල්ලා මුළු ජාතියෙම සර්වපාක්ෂික සංගමයකින් පාර්ලිමේන්තුව ප්‍රකාශ කරා සති ජාතිය කියලා. ඊට පස්සේ අවුරුදු 4ක් වාර්ෂිකව වාර්තා ඉදිරිපත් කරනවා වාර්ෂික වාර්තා අවුරුදු 26ක් ඒගොල්ලෝ සති ඉගෙනපු පාඩම් තමයි අපි ඉගෙන ගන්න. අපිට අවුරුදු 2600ක ඉතිහාසයක් තියෙනවා. කිසිම දෙයක් අපිට උගන්වන්න බෑ. මොකද අපි ඒකට ගරු කරන්නේ නැහැ. අරගොල්ල අවුරුදු 26ක් ගරු කරලා අපිට උගන්වනවා. දොස්තර මහත්තයා කියලා දේවි ඇමරිකාවේ පොනදී දැනගෙන ගන්න තියෙන කියලා. කියලා දේවි ජර්මනින් අපිට ඉගෙන ගන්න තියෙන මොනවද කියලා. මේ විදිහට ගොඩාක් තියෙනවා. ඒ නිසා දොස්තර මහත්තයා අපේ කොල්ලෙක්. ඉගෙනගෙන තියෙන්නේ මානසික වෛද්‍ය විද්‍යාව. ඒකට සුදුසෙක් වැඩ කරලා තියෙනවා. මානසික අසහන ඇතිච්ච ඇත්තෝ කුඩු වැඩිපුර පාවිච්චි කිරීම නිසා මානසික අවුල් වෙච්ච ඇත්තෝ එහෙම නැත්නම් මේ අපි ළඟ වටේට තියෙන ඒ වෛද්‍ය මධ්‍යස්ථාන නැත්නම් ස්පිරිතාල කියලා අපි කියන්නේ. අන්න ස්පිරිතාල වල දොම්පේ, බියගම, රදාවාන මේකේ දැනට රාජකාරී කරන වෛද්‍යවරයෙක්. මට හම්බුනේ ඉස්ලාම මම ගොඩක් වෙලා කතා කරන්න යන්නේ දම්රිවිකේදී. ඇවිල්ලා මට ඉදිරිපත් වුණා සංස මම මේම කෙනෙක් කියලා. එතකොට මම නොබරේ අරගෙන පහුවෙන්දම කතා කරා. මට කතා කරේ නැහැ. මම උද්දටම බැන්නා වැඩ ගන්න පුළුවන් කෙනෙක් ඊට පස්සේ බයට මෛත්‍රී කතා කරනකොට අවුරුදු එකහමාරක් හිටියා ඊට පස්සේ දොස්තර මහත්තයම ගිහිල්ලා තිබුණා කඩුවෙල ගිහිල්ලා මට වහින් ඔරෝ භාෂාවෙන් කියලා දුන්නා මෙහෙම දොස්තර මහත් එක්ක එනවායි කියලා ධම්මික හාමුදුරු. අපි sorry ධම්ම විහාරී හාමුදුරු. ඊට පස්සේ බලනකොට පරණ ගොයියම තමයි. ඊට පස්සේ දෙවෙනි සැරේට මම බැන්නා. ඊට පස්සේ බණින්න එපා ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ ගැන බයක් තියෙනවා කියලා. එහෙම බය වෙන එක නම් හොඳයි. ඊට පස්සේ ධම්ම අපේ චන්ද්‍රතන සාංශ ගෙන්නගෙන අපි මේකෙදී දේශනයක් පවත්වන්න කටයුතු කරා. අපි හරි සතුටු වුණා. එදා අපි දැකපදී අපේම සිංහල කොල්ලෙක් වෛද්‍ය ශාස්ත්‍රය පුරුදු කරලා බටහිර පැත්තෙන් සතිය ඉගෙනගෙන දැන් අපි වගේ නිස්සන්න වනයත් එක්ක ඍජුව සම්බන්ධ වෙලා යනවා මේකට ගොඩාක් උදව් වුණා අපි දෙකොල්ල අතරමැදි මේ හම්බෙච්ච සතිපාසල නැමැති දරුවා දැන් දොස්තර මහත්තයා අල්ලන්න බැරි තරම් හැමදාම එක එක ආයතන වලට යනවා ඊයේ පෙරේද වෙන්නදී අපි ගියා සමීර මහත්තයාත් වෙනවා සමීර මහත්තයා ගියා අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් අපිට දෙන්න හදනවා ඉස්කෝල 100ක් මේ සතිය උගන්ලා දෙන්න එතකොට ඒකේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය අංශේ ලොක්කි කතා කරලා කියලා තියෙනවා අපේ පාසල්වල උගන්වන ගුරුවරුන්ගේ 67ක් මානසික අසහනෙකින් ඉන්නේ කියලා. ඒතකොට හිතාගන්න මේගොල්ලෝ උගන්වන දරුවන්ට මොකද වෙන්නේ කියලා. ඒතර අපි මේ දොස්තර මහත්තයා තමයි අපි අරගාන ගිහිල්ලා ඉස්සල්ලාම කරන්නේ වෛද්‍ය මේ ටීචර්ස් ලාගේ නැත්තම් ගුරුවරුන්ගේ මානසික අසහන ගැන පොඩ්ඩක් කතා කරනවා. මුන්ද වෙලාවට අපේ මේ කනිෂ්ඨේ අපි කියන්නේ මේ දඟල්ලේ නෙවෙයි කොහෙද ඉස්සර හිටිය කොහෙද ටීචර් පල්ලෙකම ඉස්කෝලේ ටීචර් දැන් අපේ ඉස්කෝලේට අවිල්ලා ඉනවා. කනිෂට මං දැන් පැය දෙකක් නෑ කතා කරලා හොඳ වෙලාවට ආවා. ඉතින් අපි ඒගොල්ලන් අහනවා මේ මහත්තයාගේ ඉන්දිය වටිනකමක් තියනවාද කියලා. ඒතර සමීර කියලා කියන්නේ නොවිධිමත් අධ්‍යාපනය පිළිබඳ ගම්පහ පැත්තේ ඉන්න ඒ කියන්නේ ඉස්කෝල වලින් හැලෙන ළමයි පිළිබඳ හොයලා බලලා නැවත කොට දාන කෙනෙක්. දැන් මේ දෙන්න මුදුවටම සමීප වැඩ කරනවා. අද හොඳ වෙලාවට විදුරු මහත්තයක් තියෙනවා. මම විදුරු මහත්තයට කිව්වා ඇවිල්ලා සම්බන්ධ වෙන්න කියලා ඒ නිසා අපි සතිපාසලේ ආයේ ඉන්නවා. අපේ සංඝයා වහන්සේලා ලංකාවේ විවිධ දිස්ත්‍රික් වලින් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම කියනවා අපේ දොස්තර මහත්තයාට මේ සංඝයා වහන්සේලාට තේරෙන විදිහට මේ සරුවච්චන් වහන්සේ ඒකායනෝ අයම්බික්ක වේ මග්ගෝ සත්තානං විසුද්ධිය ශෝක පරිද්ධාන සමතික්කමාය දුක්ඛ දෝමන සත්‍තකමාය ඥායස අධිකමාය නිබ්බානස සච්ච කිරියාය අධිදන් සතිපට්ඨානා කියපේක ආයෙත් මතක් කරලා දෙන්න කියලා බටහිර පැත්තෙන් හැබැයි එදා විතර ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්න එපයි කියලා අම්මයි තාත්තා ඉංග්‍රීසි වගේ පේන්නේ නිකන්. ඉතින් මම ටිකක් බැන්නා <laughs> බැන්නා එහෙම කරන්න එපා අපිට සිංහල වචන ටිකක් දාලා කියන්න කියලා. ඉතින් සමාවිල්ලුවා. ඉතින් පැයයි අපිට කල් දෙන්න පුළුවන් මම ඉතාම සාදරයෙන් අඳුලා දෙනවා ලාංකීය ලෝකෙට දෙන්න පුළුවන් පණිවිඩයක් අපි හැම පැත්තෙම බලකවනවා. නිස්සාරණෝනේ පදනම් කරන ගිහි පැවිදි බටහිර වෛද්‍ය විද්‍යාව දේශීය සියල්ලගෙම සතිය මුල් කරගෙන යන ගමනට අපිට දහිතේවත් වෙන කතාවක් කරන්න කියලා මම කරුණාවෙන් අපේ ධම්මික දෝස්තර මහත්තයන් ඉල්ලා හිටිනවා. අපි අද මේ ටික ඔක්කොම පටිගත කරගන්නවා කාගෙත් දැනගැනීම සඳහා. අධිකරුණීය ස්වාමින් වහන්සේ නිස්සරණ වනේ ප්‍රධාන ස්වාමින් වහන්සේන ධම්මජීව ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයේ අවසර මමත් ඇතුම් ලැබූ වාග්යක් විදිහට මම සලකනවා මේ අවස්ථාව ගිහි පුජ්‍යලෙක් හැටියට මගේ මනෝවිද්‍යාත්මක මං ඉගෙනගත් යම් දැනුම් දැනුමක් මේ සාංශාරික ගමනේ ගෙනියන එකෙන් ගොඩ යන්න යන ඔබ වහන්සලත් එක්ක මනෝවිද්‍යාත්මක කෝණයෙන් මේ බෙදා හදාගන්න මේ අවස්ථාව උදා කර දීමට උදා වීම ගැන මම පුදුමාකාර විදිහට සන්තෝෂ වෙනවා ඒ කටයුත්තේ සම්බන්ධීකරණය කරපු චන්දරතන කල්‍යාණ මිත්‍ර මගේ ස්වාමින් වහන්සේට මගේ নমස්කාරයත් එක්කම මේ කටයුතු ඉක්මනින් ආරම්භ කරු. මට මොකද බොහොම කෙටි කාලයක් ඇතුළත මේක කතා කරන්න තියෙනවා. මම කතා කරන්න උත්සාහ කරන්නේ මේ සතිමත් වීම පිළිබඳව මනෝවිද්‍යාත්මක කෝණයෙන් කොහොමද අපි දකින්නේ කියන එක. මනෝවිද්‍යාත්මක කෝණයෙන් මනස, මොළය සහ අපේ ක්‍රියාවන් එක්ක මේ සතිමත් වීම දකින විදිය. සතිමත් වීම කියන එක ඔබ වහන්සේලා ඔබ තුමන්ලා මේ පිටිපස්සේ ඉන්න හොඳට දන්නවා. බුදුන් වහන්සේ මේක තමයි ඒකායන නිර්වාණ මාර්ගයේ පිවිසීම. අපි අතීතයෙන් අයින් වෙලා අතීතේ රැඳිලා ඉන්නේ නැතුව මනස ඒකෙනුත් අයින් වෙලා වර්තමානයේ මනස රඳගනි අනාගතය ගැන හිතන්නෙත් නැතුව වර්තමාන මොහොතට හිත ගෙනහලා තියාගෙන ඉඳීම තුලින් නිවන් දොර අරගෙන සංසාර ගමනක් නිම කරගන්න පුළුවන් තරමට ශක්තියක් ජනනය කරගන්න පුළුවන් මාර්ගය. ඒකත් එක්ක දැන් බලනකොට අද ඒ නිර්වාණ මාර්ගය ගැන අපි එහෙම කතා කරගෙන ගියත් අද සමාජය දිහා බලනකොට මේ ක්‍රියාවලිය පුදුමාකාර විදිහට සමාජයට ඕන කරලා තියෙන දෙයක් බව. නිර්වාණ මාර්ගයේ යෑම නිවන් දොර නිවන්ට පිවිසීම මෙය ඒකායන මාර්ගය වුණත් මානවයෙක් විදිහට අද මිනිස්යව සංසුන් කරගෙන හුදු මානව ගුණ ධර්මත් එක්ක තියාගන්න මේ සතිමත් වීම පිළිබඳව පුදුමාකාර අවශ්‍යතාවය සතිමත් වීමේ අවශ්‍යතාවයත් තදින් දැනලා තියෙනවා. අති ගෞරවනීය ධම්මජීව ස්වාමින් වහන්සේ මේ අපේ පිනට මේ කටයුත්ත තේරුම් මේක තේරුම් අරගෙන මේ සතිපට්ඨාන ධර්මයේ ඇවිල්ලා සරලව විද්‍යානුකූල පදනමකින් බොහොම පුලුල් මානසික පරාසය කියන්නේ පටු වෙන්නේ නැතුව මානසික පරාසය පුලුල් කරලා සාමාන්‍ය මිනිස්සයාට එදිනෙදා මේක භාවිතයට ගත හැකි අයුරින් විශේෂයෙන්ම දරුවන්ට ගත හැකි අයුරින් මේ සතිපාසල නිර්මාණය කරලා ගෙනියන වැඩපිළිවෙල. මමත් පුළුවන් තරම් මේ හොය හොයා හිටිය වැඩසටහනක් කොහොමද මේ මිනිස්සු ලංකාවේ විශේෂයෙන් ලංකාවේ මිනිස්සු පුදුමාකාර සීක්‍ර පිරිහීමකට ලක්වීම යනවා. ලෝකේ පොදුවේ යන ගමනේ ලංකාවේ බ්‍රේක් නැතුව යනවා දැන්. ඒකට මුන්වහන්සේ පටන් ගත්තේ වැඩපිළිවෙලට මටත් කිසියම් හේතුවක් දාලා යම් ප්‍රමාණයකට හේතුවක් දාලා මේකෙන් ශක්තිමත් කරන්න ලැබීම පිළිබඳ මගේ භාග්යක් විදිහට මම සලකනවා. අපි දැන් අලුතෙන් අපි හිතනවා මේ මිනිස්සු සාමාන්‍ය මිනිස්සු මේ මමත් ඇතුළු ගොඩක් මිනිස්සු හිතනවා මේ එක සැරේ වැඩ ගොඩක් කිරීම තුලින් අපිට හරි පිටින් දකිනකොට අපි හරි කාර්යක්ෂමතාවයක් අපේ පේනවා කියලා. එක සැරේ වැඩ කීපයක් කිරීමට හිත එකක් කරනකොට අපි සමාට මේ මේ කම්පියුටර් දාගෙන ඒකෙන් මොන හරි බලන ගමන් ඊට පස්සේ ඒකකුත් බොනවා ඒ ගමන් මැසේජ් එකක් આવොත් ඒකත් කරනවා කෝල් එකටත් ආන්සර් කරනවා උත්තර දෙනවා ඒ වගේ විවිධාකාර විදිහේ মালටි ටාස්කින් නැත්තම් එකම විට ක්‍රියාවන් ගොඩාක් කිරීම බොහොම දක්ෂකමක් විදිහට දකපු දකින සමාජයක් බිහි වෙලා තියෙනවා නමුත් ඒකට පිටිපස්සෙන් බලපුවහම ඇත්තටම අපේ මොලේ එක විට කාර්යයන් ගොඩාක් පැවරුවට පස්සේ මොලේ පරිපත ටික පුදුම විදිහේ කලම්බණයකට ලක් වෙලා දුර්වල වීමක් වෙනවා කියලා වෛද්‍ය පරීක්ෂණ වලින් පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ අපි කිසියම් ක්‍රියාවලියක් එකවර එකක් කරනවා ඒ ගමන් තව මොකක් හරි අරමුණක් තියාගෙන ඉන්නවා. එතකොට මොලේ ඒ ක්‍රියාවලියට අදාළ පැත්ත උත්තේජනය වෙනවා. ඊට අමතරව වෙන ක්‍රියාවලියක් අපි මොකක් හරි පටන් ගන්නවා. ආයෙ තව වෙන මොකක් හරි අරමුණක් තියාගන්නවා. ඒ විදිහට එකම මොහොතේ තැන් තැන්වල එක එක දේවල් හිතේ තියාගන්න. එකක් කරනකොට තව එකක් හිතේ, එකක් හෝ දෙකක් හිතේ තියාගන්න උත්සාහ කරනවා. මේ විදිහට විසිරිච්ච මනසින් කටයුතු කිරීම තුළ මොළය පුදුමාකාර විදිහේ දුර්වල වීමට කාලයත් කාලයත් එක්ක මොළය දුර්වල වීමට හේතු වෙන බව වෛද්‍ය පරීක්ෂණින් පෙන්ලා තියෙනවා. ඒ කියන්නේ අපි ඇත්තටම එක වෙලාවකට එක දෙයකට හිත යොමු කරලා එක දෙවකාව එක ක්‍රියාවලියකට යොමු කරලා අපි වැඩක් කරන්න ගියොත් ඒ වෙලාවේ 100ට 100ක හිතේ ඒකාග්‍රතාවයකට නැත්නම් හිත ඒ වැඩේ කෙරෙහි යොමු කිරීම තුලින් මානසිකව නැත්නම් ව්‍යුහ විද්‍යාත්මකව මොලේ තියෙන සෑම සෛලයක් අතරම අන්තර් සම්බන්ධතාවය හොඳින් රැකගෙන ඒ ක්‍රියාවලිය වෙනුවෙන් ශක්තිය වැය කරනවා. නමුත් වැය කිරීමේ හැකියාව ලැබෙනවා. නමුත් අපි එකම විට කාර්යයන් කිහිපයක් යොදාගත්තොත් මොලේ කරන්න ඒ කියන්නේ එක ක්‍රියාවලියට මොලෙන් 10ක් විතර තව ක්‍රියාවට මොලෙන් 10ක් විතර තව එකකට තව 5ක් විතර ওই විදිහට කරන්න ගියහම පුදුමාකාර ශක්ති හානියක් සහ මොලේ ව්‍යුහ විද්‍යාත්මක හානියක් වෙන බව පරිශන වලින් පෙන්ලා තිනවා. ඒක හරහා අපේ බුද්ධියත් අවසානයේ මොලේ වර්ධනය සහ මොලේ ශක්තිය පිරිහෙනවා කියලා කියන්නේ අපේ සාමාන්‍ය බුද්ධියත් පුදුමාකාර විදිහට පල්ලෙහාට යන බව. මේක විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා. ඒක මේ මේ අපේ සාමාන්‍ය බුද්ධිය සහ අපේ මානසික ශක්තිය පිරිහිලා යන බව දැන් අපිට හොඳටම ප්‍රකටයි. සමාජය දිහා බලපුවම සමාජයේ මිනිස්සුන්ගේ අපේ අනුකම්පාව දයාව පුදුමාකාර විදිහට දැන් එන්න එන්න අඩු වෙලා යනවා. වෙන මිනිස්සෙගේ හිත තේරුම් ගැනීමේ හැකියාව අනුකම්පාව පිරිහිලා යනවා. අපි එන්නෙන්ම ආත්මార్థකාමී જાතියක් බවට පත් වෙනවා. ඒක සිංහල විතරක් නෙමෙයි ඕනම මුස්ලිම් ඕනම මිනිස්සෙක් මානවය පොදුවේ පුදුම ආත්මార్థකාමී මහා දැඩි ක්‍රූර ගති ලක්ෂණ පෙන්නන මිනිස්සෙක් බවට පත් වෙලා ඊට අමතරව අපේ දරා ගැනීමේ හැකියාව පුදුමාකාර විදියට අඩු වෙලා. ඉස්සර මිනිස්සු ගොඩාක් දේවල් අපි දරාගත්තා හිතින්. ප්‍රශ්න, Tamange Tamanට ඇති වෙන පීඩන දරා ගැනීමේ හැකියාවක් තිබුණා. දැන් ඒ ශක්තිය පිරිහිලා පොඩ්ඩෙන්නම් සීවිදි නසා ගන්න හදනවා පොඩ්ඩෙන්නම් මානසික රෝගී තත්ත්වයටපත් වෙනවා ඊට අමතරව දැන් මේ දවස්වලද <clears throat> වැඩි වශයෙන්ම රටේ විවිධාකාර දේවල් වලට ඇබ්බැහිවීමක් දකින්න තියෙනවා ඒක මත්ද්‍රව්‍ය වෙන්න පුළුවන් ඒකම නැත්තම් මේ ඉලෙක්ට්‍රොනික උපකරණ වෙන්න පුළුවන් ෆෝන් ස්මාර්ට්ෆෝන් විශේෂයෙන් සහ ඔය ඉන්ටර්නෙට් අන්තර්ජාලයට ඇබ්බැහිවීම මේවා පුදුමාකාර විදිහට එන්න වැඩි වෙලා මිනිස්සු ජීවිත අවුල් කරගෙන තියෙනවා. ඊට අමතරව අපි බලපුවාම දැන් පුදුම <clears throat> පළවෙනි මිනිස්සයාගේ ඉඳලා පළවෙනි පුරවැසියන් අන්තිම මිනිස්සයා එනකම් මේ රටේ එකිනෙකා රවට්ටගෙන වැඩ කරන තත්ත්වයටපත් වෙලා තියෙනවා. සමහර වෙලාවට අපි ටීවී පත්තර දිහා බලනකොට සමාජයේන තොරතුරු දිහා බලනකොට මේ සාමාන්‍යයෙන් මේ අසාධාරණ කිසිම විලිලැජ්ජාවක් නැතුව සාධාරණීකරන බව සාධනය කරන්න උත්සාහ කරන බව අපිට හරියට පෙනී ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව ආගම පැත්තෙන් බලපුවාම එක එක විදිහ ආයතන බිහි වෙලා තියෙනවා. මේ බුද්ධාගමේ නාමයෙන් එක එක ආයතන බිහි වෙලා. එක එක දහම් එක එක විදිහේ මේ නිර්වල බුදුදහම ඊටා පැහැදිලිව තියද්දි ඒක ආයතන බිහි වෙලා එක එක කතන්දර කියන්න පටන් අරගෙන. ඊට අමතරව සමහර මේ අපි හොඳින් දැනගට බොහොම ආදරේ ගෞරව දක්වපු ස්වාමින් වහන්සේලා පවා මුලින් කියපු බණ ටික කාලයක් යනකොට කියන්න දේශනා කරන්න නැති තත්ත්වයටපත් වෙලා යනවා. සමහර පන්සල් ගත්තාම හැමදේම තියෙනවා බුදුදහම ඇරෙන්න. ගොඩාක් දේවල් පිළිලා තියෙනවා බුදුදහම ඇරෙන්න. ඔක්කොම තියෙනවා. නැත්තේ සමහර වෙලාවට බුදුදහම විතරයි. ඒ தත්ත්වයටපත් වෙලා යනවා එන්න පරම්පරානුගත අවුරුදු 2600ක් තිස්සේ තුන්තරා බෝධියට වඳින්න එක එක උපක්‍රම අපි යොදුවා. සාදු සාදු කී කිය ඇවිදිනවා. දැන් ඒක ඒ බෝධියට අපි <clears throat> බුදුන් වහන්සේගේ අපි රූපකාය මේ ඒ කියන්නේ අපි පිළිම වහන්සේලාට වඳින්නේ දාගැබ බෝධි බෝධින් වහන්සේලාට ඊට අමතරව දැන් එන්න එන්න අපි දකිනවා සමහර බුදුහාමුදුරන්ගේ ඥාති પરම්පරාවටත් වඳිනවා. ඒක වරදක් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. ජනප්‍රිය වීම සඳහා මේ යොදා ගන්නවා එක එක එක එක පිරිස්වලට වඳින්න පටන් අරගෙන. එක එක පූජා පවත්වන එක සමහර කාලට එකම මල් වලින් මුළු යායවල වහලා දානවා සමහර වල පළතුරු වලින් වහලා දානවා එකම මල් පුදුමාකාර මුදල් නාස්තියක් කරනවා මිනිසුන්ගේ සම්පත් නාස්තියක් කරගන්නවා මං දෝෂයක් විවේචනය කරනවා නෙමෙයි මේ නිවන් හොයන්න කියන මේ ඒකායන මාර්ගය ඉතා පැහැදිලිව තියද්දි පටලෝගන විවිධාකාර විදිහේ දේවල් ටිකක් අපිට පේන්න සිද්ධ වෙනවා මහා සද්දෙන් අපි බණ අහනවා මහා සද්දෙන් පිරිත් අහනවා නමුත් වෙනසක් වෙනවා පේන්නේ නැහැ. එන්නෙන්දම පුදුමාකාර විතර මානවය කියන සතා පිරිහීගෙන යනවා පල්ලෙහාට යනවා. සමහර කට්ටිය ආගම ආග මිනිස් යොදාගෙන අරගල කරනවා ආගම රැකගන්න කියලා. එක්තරා කොට්ටාසයක් රටේ. මිනිසුන් මේවා කරන ආගම රැකගන්න ඕන කිය කියා දඟලනවා. සමහර කට්ටිය දඟලනවා <clears throat> ආගම යොදාගෙන මිනිසු රැකගන්න ඕන කියලා. තවත් කාණ්ඩයක් ආගමයි මිනිස්සුයි දෙකම යොදාගෙන ඒ මිනිස්සු රැකෙන්න දඟලනවා. හැමතැනම පටලෝකන ගතියක් පේනවා. ඉතින් මේකත් එක්ක ඇයි මෙහෙම වෙන්නේ? මේක ගැන ඇත්තටම මානව මනස ගැන විවිධ විද්‍යාත්මක පරීක්ෂණ කළද මනුස්සයාගේ හැසිරීම රටාව පිළිබඳ අතීතයේ ඉඳලම මනුස්සයා කියන්නේ කවුද කියලා විවිධාකාර පරීක්ෂණ කරලා තියෙනවා. ඒ පරීක්ෂණ වලින් දෙකක් ගත්තා. ඒ කියන්නේ මිනිස්සු මේ ස්ටැන්ෆෝඩ් ප්‍රිසන් එක්ස්පෙරිමන්ට් කියලා. ඒක එක එක ප්‍රසිද්ධ පරේක්ෂණයක් මිනිස්සුන්ගේ හැසිරීම රටාව සම්බන්ධව ඒක එක ඒකේ කියනවා මේ මිනිස්සු හොඳ හා නරක මිනිස්සු කියලා කාණ්ඩ කරන්න බෑ කවුරුවත්. ඒ කියන්නේ ඕගොල්ලෝ හොඳ කට්ටිය හැම සදාකාලික ඕගොල්ලෝ හොඳයි. ඕගොල්ලෝ නරක කාණ්ඩේ. ඕගොල්ලෝ හැමදාම නරකයි කියලා. එහෙම වෙන් කරන්න බෑ. මිනිස්සු ජීවත් වෙන පරිසරය සහ පරිසරයේ තියෙන බලපෑම මත මිනිස්සු තමන්ගේ හැසිරීම් රටාව වෙනස් කරනවා කියලා. ඒක ගුරුවරයාටත් පොදුයි, වෛද්‍යවරයා කතා කරන මටත් පොදුයි. මං ජීවත් වෙන පරිසරය සහ ඒක පරිසරයේ තියෙන බලපෑම මත මම මගේ කියන කතන්දර මං ජීවත් වෙන්න ඒ කෙරෙහි මගේ අනාගතය කෙරෙහි මගේ පැවැත්ම උදෙසා මම මගේ හැසිරීම් රටාවල් කතාවල් කාලයත් එක්ක වෙනස් කරන්න උත්සාහ කරනවා. ඒක මානව ගති ලක්ෂණයක්. සම්මහරලාට අවසරයි කියන්න සාමින් වහන්සේලාත් ඒ දේ අතින් සිද්ධ වෙනවා ඇති. තව එකක් කියලා තිබුණා මිනිස්සු මේ හොඳයි කියන මිනිස්සු උනත් මේ මිල්ග්‍රෑම්ස් ඔබීඩියන්ස් ඔතොරිටි කියන ඒ පරීක්ෂණයෙන් පෙන්වුවා මේ හොඳයි කියන මිනිස්සු උනත් කිසියම් නරක ආශ්‍රයක් හොඳයි කියන මිනිස්සෙක් උනත් කිසියම් නරක තොරතුරු ඔස්සේ කාලයත් එක්ක නරක පැත්තට නැඹුරු වීමේ ඉඩකඩක් මානව මනසේ තියෙනවා කියලා. මේ ඔප්පු කරපු පරීක්ෂණ. ඒ මේ කතා කරන මගේ වුණත් ඒ ගති ලක්ෂණ ටික තියෙනවා. අර කල්යාණ මිත්‍ර. ඒකයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. අතිශයින් වර්ණා කරලා තියෙන්නේ බුදුන් වහන්සේගේ ධර්මයේ තුල. මොකද ඒ නැතුව ගොඩ යන්න බෑ. වැරදි කෙනෙක් හේතුව දැම්මොත් වැරදි චින්තනයක් ඔලුවට දැම්මොත් ඒක ඔස්සේ මිනිස්සයා යෑමේ ඉඩ කඩක් මානව මනසේ තියෙනවා. ඒකට හේතුව බලපුවම මානවය කියන සතත් අපි සත්ත්වෙක්. අපිත් සත්ත්වෙක්. මේ සත්වයෝ හදනකොට මේ ලෝකේ සත්වයා පරිණාමය වෙලා එනකොට මේ සත්වයා මේ පරිණාමය වෙනකොට හැදුවේ පවතින්න. Taman අනික් කෙනාව පරයා ගිහිල්ලා අනික් කෙනාව පාගල හරි Tamanගේ පැවැත්ම. එතන මේ මිහිකත මව කියන කෙනා මදර් නේචර් එත ස්වභාවික මව තමගේ දරුවන්ගේ පැවැත්ම ගැන තමයි හිතුවේ. මම බැලුවේ මගේ පැවැත්ම ගැන. මට අනික් කෙනාගේ පැවැත්ම ගැන හිතන්න වෙලාවක් හැදුවේ නැහැ. අවශ්‍යකමක් තිබුණේ ඒක නිසා අපිට හරි ආත්මපාතකාමී ගමනක් අවශ්‍යතාවයක් පරිණාමය තුලින් එකතු කරලා තියෙනවා. ඒක නිසා අපිට එහෙම පවතින්න නම් අපේ හැඟීම් අපි සැකෙන් බියෙන් අපි බොහොම වෛරයෙන් තරහෙන් ක්‍රෝධයෙන් ඉන්න ඕන ගතියක් ඇතුල් කරලා තියෙනවා අපිට. එහෙම නැත්තම් අපිට මේ ලෝකේ දිනන්න බෑ. දිනනවා කියන කියන අදහස මේ ලෝකෝත්තර වශයෙන් එහෙම නැත්තම් මේ සාමයේ සතුට ඒ පැත්තෙන් දිනීමක් නෙමෙයි පැවැත්ම උදෙසා අනික් කෙනාගේ දේ උදුරගෙන කාලා හරි අනික් කෙනාගේට හිරිහැර කරලා හරි Tamanගේ පැවැත්ම පවත්වාගෙන යන්න අවශ්‍ය විදිහට තමයි මොලේ හැඩ ගැහිලා තියෙන්නේ. මානවය කියන සතා වෙනස් උනේ ඒ සාමාන්‍ය පොදු සත්වය පරිණාමය වෙලා එනකොට වෙනස් වීමක් ඇති වුණේ මානව මොළයේ ඉස්සරහ කොටස. මානව මොළයේ නැත්නම් මස්තිස්කයේ ඉස්සරහ පූර්ව මස්තිස්කයේ කොටසක් අලුතෙන් හැටීම තුලින් තමයි මානවයා ශිෂ්ට සම්පන්න සතෙක් බවට පත් වුනේ. ඒ කියන්නේ අපිට එකතු වුණා අනික් සත්වයන්ට වඩා හිතීමේ ශක්තිය තියෙන කොටසක්. මේ පූර්ව මස්තිස්කයේ මෙන්න මේ කොටස තමයි අපිට අවුරුදු ලක්ෂ ගාණක් තිස්සේ අපි ශිෂ්ට සම්පන්න සතෙක් බවට පත් කිරීමේ කාර්යභාරය බාරගත්ත කොටස. ඇත්තටම සාමාන්‍ය සත්තුන්ට ඒගොල්ලන්ගේ මොළේ ශීරපායි සත්තු, උරග සත්තු ඒගොල්ලන්ගේ මොළේ මෙන්න මේ කොටස තමයි ගොඩක් ශක්තිමත් තිබුණේ. නමුත් අපෙත් තාමත් මේ කොටස මොලේ වැඩි කොටසක් තියෙන මේ සත්ත්වින්ට අදාළ පැවැත්ම උදෙසා දාලා ආපු කොටස. ඒ කියන්නේ අපේ හැඟීම්බර මනස බලය තාමත් පුදුමාකාර විදිහට ශක්තිමත්. ඒ නිසාම අපිට මේ චින්තනය හරි චින්තනය ගන්න මොලේ පාවිච්චි කරේ නැත්තම් මේ විශාල සංසාරික වශයෙන් ගෙනාපු ගති ලක්ෂණ සහිත මේ හැඟීම්බර මනස අපේ පැවැත්මට පුදුමාකාර බලපෑමක් ඇති කරනවා. ඒක වලක්කාගෙන තියාගෙන ඉන්නේ මේ චින්තනය ඒ කියන්නේ අපි සමතුලිත චින්තනයක් හරහා තර්කානුකූල චින්තනයක් හරහා අර පිටිපස්සෙන් එන හැඟීම් මනස සමනය කරලා අපි තියාගෙන ඉන්නවා. ඇත්තටම අපේ මොලේ හැදුනේ. ඒක සෛලික සතෙක්ගෙන් පටන් අරගෙන ඊට පස්සේ දැනට හොයාගෙන තියෙන තොරතුරු අනුව දැනට හොයාගෙන තියෙන විද්‍යාව කියන්නේ එකිනෙක හොයාගත්ත තොරතුරු ටිකක් අමුණගෙන සාක්ෂි ටිකක් අමුණගෙන හදාගත්ත කිසියම් සන්දර්භයක්නේ ඒක තුල අපි ඒක සෛලික ජීවයෙන් පටා ගන්න ඊට පස්සේ මාළුවෙක්ගෙන් ඊට පස්සේ උබේ ජීවියෙක්ගෙන් උරේගෙන් ඇවිල්ලා ශීරපයි සතෙක් හරහා තමයි මොලේ වර්ධනය වුණා කියන්නේ. එහෙම නැත්නම් තවදුරටත් එක්ක මානවයා කියන සතා ගත්තාම අපි මේ වඳුරෙක්ගෙන් පටන් අරගෙන වානර ඒකෙන් විකාශනය වෙලා ඇවිල්ලා මානවයා කියන සත්වයා බවට පත් වුණා කියලා. ඒ ඒකෙන් මට පිට කියන්න තින්නේ පැහැදිලිවම කියනවා දැන් අපේ ලොකු ස්වාමීන් වහන්සේ උනත් පැහැදිලි කරන අපේ වඳුරු මනස කියන එකේ කෑලි ටික ඒ විදිහටම ඇතුලේ තාම තියෙනවා. මේ කතා කරන මගෙත් ඒක ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ එහි මෙහි දුවන පැවැත්ම උදෙසා අපි තැන් තැන්වල තොරතුරු හැම එකකින් එකින් එකට පැන පැන යන ගතිය අපේ තාම ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ අපි ඇත්තටම අපේ මොලේ ගත්තාම අපේ මොල තුනක් තියෙන සත්වෙක් අපි. ඒ කියන්නේ උරගයාගේ මොලේ කොටසකුයි ඒ කියන්නේ උරගයා කියන්නේ සර්වයිවල් ෆිය ෆිය කියලා කියන්නේ අපේ බිය ජනක බව ඇති කරගෙන තියෙන්නේ සත්තුන්ගේ තියෙන එළියට ආපු ගමන් වටපිට බලන්නේ හරි බයෙන් ඊට පස්සේ අපේ ශීරපායෙන්ගෙන් හැංගීම් සතුට හොයාගෙන යන එකට වේදනාවෙන් අයින් වෙලා සතුට හොයාගෙන යන ගතිය ඒ ටික අපේ ඇතුලේ මොලේ එහෙම්මම තාම තියෙනවා ඒ කොටස් ටික බොහොම බරපතල විදිහට අපිට බලපෑම ඇති කරන කොටස් ටික අපේ මොළයේ තියෙනවා ඊට අමතරව මේ අලුතෙන් ඇතිවෙච්ච මම නැවත නැවතත් කියන්නේ මේ තර්කානුකූල චින්තනයේ සහිත මේ කොටසින් තමයි මානවය කියන සත්වයා ශක්තිමත් ශිෂ්ට සම්පන්න සත්වයේ බවට පත් කරගත්තේ. ඒ කියන්නේ තවත් විදිහෙන් කිව්වොත් මානවයා කියලා කියන්නේ මොළ තුනක් සහ එක මනසක් තියෙන සතෙක්. ඒක තවත් දුරට පැහැදිලි කරොත් මේ මොළේ ආශ්‍රය කරගෙන මේ මොළේ ස්නායු පද්ධතිය ආශ්‍රය කරගෙන අපිට මනස කියලා එකක් හටගත්තා. මේක ධර්මයේ සමහරට මනස පිහිටීම පිළිබඳව තැන පිළිබඳව සමහර තර්ක එන්න පුළුවන්. නමුත් මනෝවිද්‍යාත්මක කෝලෙන් මනස කියන එක දකින්නේ මොලේ ආශ්‍රය කරගෙන දකින තියෙන එකක් විදිහට. එතකොට මේ මොලේ ආශ්‍රය කරන හටගත්ත මනසේ ප්‍රධාන කොටස් තුනකට වෙන් කරනවා. ඒකෙන් උඩුසිත, මැදසිත සහ යටිසිත කියලා. අපි පහසුව සඳහා උඩුසිත සහ යටිසිත කියන දෙකකට අපි කාරණේ ගත්තොත්. මිනිස්සුගේ සම්පූර්ණ ගති ලක්ෂණ මිනිස්සයා කවුද කියන පෞරුෂ ලක්ෂණ. ඒ මිනිස්සයා සංසාරය පුරාවට ගෙනාපු බුදුන් වහන්සේ දේශනා කළ අවුරුදු 2600කට කලින් දේශනා කරපු කෙලෙස් කන්ද තියෙන්නේ යටිසිත ඇතුලේ. ඒ කියන්නේ මේතන තමයි ඉන්ධන ටික තියෙන සංසාරේ දුවන. සංසාරයක් පුරාට ගහගත්ත තෙල් ටික මේකේ වැඩිපුර තියෙන බොර තෙල්. හොඳ තෙල් නෙමෙයි. ඒවා ටික ටික වාෂ්ප කරගෙන තමයි දුවන්නේ. අලුතෙන් එකතු කරගන්නවා අපි. කෙලෙස් කන්ද. එහෙම නැත්නම් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අවුරුදු 100කට විතර කලින් එහා කිව්වා යටිසිතේ තමයි මිනිස්යාගේ තියෙන බයවල් අතීතයේ එකතු වෙච්ච පුංචි ළමා කාලේ ඉඳලා එකතු වෙච්ච අපේ සමහර වේදනාත්මක මතකයන් එතනින් ගියාම අපේ තියෙන සමහර ලිංගික ආසාවන් වෙන කෙනෙකුට කියාගන්න බැරි දැඩි ලිංගික ආසාවන් ඒ වගේම අපේ තියෙන මහා ආවේගශීලී චින්තන ඒ ඔක්කොම ගැබ් වෙලා තියෙන්නේ මේ යටිසිත කියන කොටසේ. නමුත් උඩුසිතේ දෙන ශක්තිමත් බව අර පූර්ව මස්තිෂ්කයේ දෙන ශක්තිමත් බව සහ පෞරුෂයේ මං ඉස්සරහට පෙන්වන ශක්තිමත් බව නිසා ඒක එළියට පනින්න දෙන්නේ නැතුව අපි රඳෝගන රැකගෙන තියෙනවා. ඒ මෙන්න මේක තමයි අපේ මොලේ කියලා කියන්නේ. මේක දැකලා තියෙන ගොඩක් කට්ටිය. මේක සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 1.3ක් 1.4ක් විතර බරයි. මේක 100 බිලියන් නියුරෝන්. ඒ කියන්නේ බිලියන 100ක් විතර. මේ චක්‍රාවාටයේ තියෙන තරු ගානට වගේ සමාන ස්නායු සෛල කියලා සෛල කොටසකින් තමයි මොලේ හැදිලා තියෙන්නේ. මේක තමයි විශ්වයේ තියෙන අතිශයින් සංකීර්ණ සජීවී ඉන්ද්‍රිය විදිහට සලකන්නේ. මේකෙන් තමයි අපි මානවය කියන සතා කවුද කියලා තීරණය වෙන්නේ. අපේ තියෙන අතේ හැටියටවත් අපේ තියෙන කකුලේ හැදේටවත් අපේ තියෙන කයේ තියෙන ස්වභාවයට වඩා මේ මොලෙන් අපි කොහොමද චින්තනය ගන්නෙ කියන එක මත තමයි අපි කවුද කියලා තීරණය වෙන්නේ. මේක හැදිලා තියෙන අර ස්නායු සෛල එකක් ගත්තොත් මේ වගේ අතිසේම් සියුම් ස්නායු සෛල බිලියන 100ක් මේ පුංචි ඔලු ගෙඩිය ඇතුලේ තියෙනවා. ඒ අතර අන්තර් සම්බන්ධතා එකිනෙක හැදිලා ස්නායු පරිපත ගොඩ නැගිලා තිනවා. යම් කෙනෙක් යම් අත්දැකීමක් ලබා ගන්නකොට ඒක ඉගෙනීමක් වෙන්න පුළුවන්. ඒක සංගීතය ඇහිීමක් වෙන්න පුළුවන්. ඒක භාවනාවක් වෙන්න පුළුවන්. ඒක විෂය කරුණු ඕනෑම අත්දැකීමක් ඕනෑම චින්තනයක් ගොඩ නැගෙනකොට වෙන්නේ ස්නායු ශෛල අතර තියෙන අන්තර් සම්බන්ධතාවය ශක්තිමත් වෙන එක. විද්‍යානුකූලව තහවුරු කරලා තියෙනවා භාවනාව හෙවත් මේ සතිමත් වීම තුලින් විශේෂයෙන්ම සතිමත් වීම තුලින් මොලේ පුදුමාකාර විතර ස්නායු පරිපර අතර අන්තර් සම්බන්ධතාවය ගොඩ නැගෙනවා කියලා. එතකොට ඒ වගේම තමයි මොලේ භාවිතා නොකරන ඉන්නකොට අපි හරි චින්තනයක් ගත්තේ නැත්නම් හරියට අධ්‍යාපනය ලබා ගත්තේ නැත්නම් හරියට සතිමත් උනේ නැත්නම් අපි කරන හරියට සෙල්ලම් කරේ නැත්නම් ළමයි විශේෂයෙන් සමතුලිත ජීවන රටාව ගත කරේ නැත්නම් මේ සෛලවල අන්තර් සම්බන්ධතා එකින් එක ගිලිහිලා ගිහිල්ලා බොහොම සීමා සහිත සෛල ටිකක් එක්ක අන්තර් සම්බන්ධතා තියාගෙන මොලයක් බවට පත් වෙනවා. ඒකට කියනවා ප්‍රූනින් කියලා වෛද්‍ය විද්‍යාවේ කියනවා. ඒ කියන්නේ භාවිතා නොකරන මොලේ සෛල එකින් එක පරිපත අතර අන්තර් සම්බන්ධතාවය කැඩිලා යනවා. ඒ කියන්නේ පුංචි ළමෙක්ගේ ඉඳලා මොලේ හරියට සමතුලිතව භාවිතා කරන්න ඉගෙන ගත්තොත් මොලේ පුදුමාකාර ශක්තියක් සෛල අතර අන්තර් සම්බන්ධතාවයක් ගොඩනැගීම තුල හට ගන්නවා කියලා පෙන්නලා තියෙනවා. මානව මොළේ වැදගත්ම කොටස මම ඉස්සෙල්ලා කිව්වා මේ ඉස්සරහා කොටස කියලා. ඉස්සරහා කොටසේ මොකද්ද කරෙන්නේ? නැත්නම් පූර්ව මස්තිෂ්කයෙන් මොනවද කරෙන්නේ? මේකෙන් තමයි අපි ශිෂ්ට සම්පන්න කරලා තිබුණේ. මේකෙන් තමයි අපි වැදගත් මිනිස්සෙක් කරලා තිබුණේ. මොනවද මේකෙන් කරෙන්නේ? මේකෙන් තමයි අපිට සමාජයට අනුචිත සුදුසු නැති හැඟීම් අපි පාලනය කරලා තියාගෙන ඉන්නේ. මේකෙන් තමයි යම් දෙයක් සිද්ධ වෙන්න කලින් ඒකේ ආධිනවේ දැකීමේ හැකියාව අපිට ලැබිලා තියෙන්නේ. මේකෙන් තමයි අපිට හොඳ සහ නරක හොඳ සහ නරක අපිට තීරණය කිරීමේ හැකියාව ලැබිලා දෙනවා. එහෙම නැත්නම් අපිට විදායක ලක්ෂණ ටික විදායක ලක්ෂණ ටික අපිට උරුම වෙලා තියෙනවා. ඒ කියන්නේ මොනවද අපි යම් දෙයක් සැලසුම් කිරීම අපි ඒක හරියට සිද්ධ වෙනවද කියලා දැකපලා ගැනීම අපි නිතරම යම් දෙයක් කරනකොට ඒක හරියට සිද්ධ වෙනවද කියලා බලන එක අපේ අවධානය එක විදිහට තියාගෙන ඉඳීම අපේ අරමුණක් කෙරේ ජීවිතය ගෙන යාමේ හැකියාව අපේ මතක ශක්තිය අපිට ප්‍රශ්නයක් විසඳීමේ හැකියාව ඒ සමස්ත මානවයට උරුම වෙච්ච උසස් ලක්ෂණ ටික අපිට හම්බුනේ මම පෙර කියාගෙන දිගටම කියාගෙන ආපු ඒ පූර්ව මස්තිස්කයේ ශක්තිය තුලින්. ඒකත් එක්ක අපිට උරුමනා පෞරුෂය කියලා දෙකක්. මිනිස්සෙගේ පෞරුෂය කියලා කියන්නේ මිනිස්සෙක් හිතන මතන විදිය, මිනිස්සෙ හැඟීම් පාලනය කරන විදිය, මිනිස්සයා හිතන මතන විදිය, හැඟීම් පාලනය කරන විදිය සහ මිනිස්සයාගේ හැසිරීම. ওই තුනේ එකතුව තමයි මිනිස්සෙගේ පෞරුෂය කියලා කියන්නේ. මේ පූර්ව මස්තිස්කයේ ශක්තිමත් වීම තුලින් මිනිස්සයාට පෞරුෂය කියලා එකක් උරුම වුණා. මේ පෞරුෂය ප්‍රධාන කොටස් තුනකට වෙන් කරනවා. මනෝවිද්‍යාවේදී ප්‍රධාන කොටස් තුනකට වෙන්නවා. ඉත් කියලා පෞරුෂයේ කොටසක් තියෙන එක තමයි ප්‍රාථමිකම අවස්ථාව. මානව මනසේ තියෙන ප්‍රාථමිකම අවස්ථාව ඉත් කියලා කියන්නේ. ඉත් කියලා කියන්නේ මොන හර්ධය හිතුනොත් එවලෙම ඒක කරන්න ඕනේ ගතිය. හිතුනොත් එවලෙම ඒක කරන්න ඕනේ. පුංචි ළමයින්ට තියෙන්නේ ඒක. යම් ලම් පුංචි දරුවෙකුට මෙතන හිටියොත් මෙතන නායක ස්වාමීන් වහන්සලා ගෞරවනීය ස්වාමීන් වහන්සලා හිටියා කියලා නෑ දුවන් දිතුනොත් දුව්වා කණ්ඩ දිතුන මොන හරි දෙයක් කෑවා සෙල්ලම් කරන්න දිතුනත් කරා ඒගොල්ලන්ට ඒක ආදීනෙමේ හිතීමේ ලොකු හැකියාවක් නෑ සමන්ව සන්තෝෂ කරගන්න මොකද්ද හිතෙන්නේ ඒක කරගන්නවා කණ්ඩ හිතුනොත් කනවා මුත්‍රා කරන්න හිතුන පොඩි ළමෙක් හිටුව මෙතනම මුත්‍රා කළා දාන්න සතෙක් සතුන්ට දෙන්නේ තිඩ් එක සත්තුන්ටත් එවලේ හිතිච්ච දේවලේ කරනවා ලොකු චින්තනයක් එතන ඇත්තේ නෑ ආදීනෙමයක් ගැන හිතීමක් ආවේ නෑ නමුත් මානව මනසේ අර විදායක ලක්ෂණයත් එක්ක මානව මනසේ ගොඩ නැගුණා සුපර් ඊගෝ කියලා කොටසක්. ඒක තමයි it is not right to do that. ඒ කියන්නේ මේකේ මෙහෙන් කිව්වට කරන්න කියලා ඒක ඒ විදිහටම කිරීමේ කිරන්න හොඳ නෑ කියන ගති ලක්ෂණේ. අපේ චින්තනය ගොඩ නැගුණේ අපේ පෞරුෂ ලක්ෂණය ගොඩ නැගුණේ මේ සුපර් ඊගෝ කියන එක. ඔය යටින් ඉල්ලුවට කෙලෙස් වලින් ඉල්ලුවට ඒක ඒ විදිහටම කරන්න හොඳ නෑ. ඒක ආගමට හොඳ නෑ ඒක ජාතියට හොඳ නෑ ඒක රටට හොඳ නෑ ඒක මට හොඳ නෑ මගේ පවුලට හොඳ නෑ මගේ සාසනයට හොඳ නෑ ඔය කියන හැමදේම අපේ චින්තනයේ ගොඩ නැගුණේ මේ සුපයිගෝයික නැත්නම් ඒ පෞර්ෂයේ ඉහළ කොටස ගොඩ නැගීමත් එක්ක ඇරිස්ටෝටල් එක අවුරුදු 10 ගානකට කලින් කිව්වා if there is no law and religion the worst animal on the earth is mankind මේ ආගම සහ නීතිය කියලා දෙයක් ලෝකේ නැත්තම් ලෝකයේ මිහිමත වාසය කරන අතිසින් දරුණුම සත්වයන් මිනිස්සයා කියලා. ඒ මොකද අපේ සුපර් ඊගෝ එක හැදෙන්න ප්‍රධාන වශයෙන් ආගම සහ නීතිය කියන එක අපිට උදව් වෙන. නැත්තම් අපේ වෙන්නේ මොකද්ද? අපේ ඉඩ් එකේ කියන වයිල් චයිල් වනචාරී සත්වයා, කොළු ගැටයා අපි තුල ඉන්නවා. එයා මොකද කරන්නේ හැම වෙලෙම කරදර කරනවා. එක එක දේවල් එක එක වෙලාවට කරන්න කී කියා ඉල්ලලා. නමුත් අපේ දාර්ශනික සහ අධ්‍යාත්මික වර්ධනයත් එක්ක පෞරුෂයේ ඒ ශක්තිමත් බව නිසා අර වයිල් චයිල්ව අපි යට ගහගෙන ජීවත් වෙන්නේ. මනෝවිද්‍යාවේදී අපිට හොඳ ඉතාම පැහැදිලිව පේනවා අපි බේත් දෙනවා විශේෂයෙන් වයසට ගියාට පස්සේ මේ පූර්ව මස්තිෂ්කයේ ශක්තිය හීන වෙච්ච වයසක උදවිය මේ පිරිමි ළමයි තරුණ ළමයි කරන්නේ නැති වැඩ කරන්න පෙළඹිලා තියෙනවා. ඩිස්සිනිබිෂන් එක. ඒ කියන්නේ අපේ අපි පුළුවන් තරම් යටපත් කරගෙන තිබුතු කෙලෙස් කිසිම පාලනකින් තොරව පිටට පැනලා දිනවා. ඩිමෙන්ෂියා කියලා ලෙඩක් අහලා ඇති ඔබ වහන්සේලා ඇහලා ඇති. ඩිමෙන්ෂියා මේ පූර්ව මස්තිෂ්කයේ ස්නායු මැරිලා ගියාට පස්සේ යටින් එන අර වයිල් චයිල් ඉල්ලන දේවල් ඒ විදිහටම ක්‍රියාත්මක කරනවා. මේ ළඟදී මම ඊට කලිනුත් මම හිතන්නේ මෙතෙන්දී මම ප්‍රකාශ කරාද මන්ද ගේනවා ගොඩක් වයසක කට්ටිය. ඔය සෙක්ෂුවල් ලිංගික ආසාවල් එහෙම සමහර මේ වයසක මිනිස් කට්ටිය හොඳ වැදගත් මහත්තුරු. නමුත් පූර්ව මස්තිෂ්කයේ ශක්තිය නැති හින්දා යටින් එන ඒවා ක්‍රියාත්මක කරන්න ගිහිලා සමහරට ඇඳුන් නැතුව කාන්තාවින් ඉස්සරහින් යන්න දඟලනවා. එක එක ක්‍රියාවලි කරනවා. මේක හොඳට ජීවිතේ ගත කරපු ඔහම පංචශීලයේ රැකපු හොඳ වැදගත් මහත්තුරු. නමුත් වයසත් එක්ක සමාජ මොලේ දුර්ල වෙනකොට පුදුමාකාර හිතන්න බැරි හැසිරීම් රටාවල් පෙන්නනවා. ඊට අමතරව මද්ද්‍රව්‍ය පාවිච්චි කරපු ගමන් පූර්ව මස්තිෂ්කයේ තියෙන ඒ ශක්තිය හීන වෙච්ච ගමන්ම මිනිසු විලිලැජ්ජ නැති ගති ලක්ෂණ ටික එළියට දාන්න පටන් ගන්නවා. ඔය බීමත්කම නිසා හැම මිනිසු හැසිරෙන ප්‍රධාන හේතුව අර යටපත් කරගෙන තිබිච්ච හැඟීම් ටික යටපත් කිරීමේ හැකියාව අයින් වෙලා යනවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු ගමන්ම. ඒක නිසා යටින් එන කෙලෙස් ටික කිසිම පාලනයකින් තොරව බ්‍රේක් නැතුව ඉස්සරහට ප්‍රකාශ වෙන්න පටන් ගන්නවා. එතකොට <clears throat> ඒ පෞරුෂය. ඉතින් ඒ කියන්නේ ඇත්තටම මානවය කියන සතා අනිසත්තුන්ගේ වෙනස් වෙන්නේ කොහොමද? කෙටියෙන් ආයසරයක් අපි සංක්ෂිප්තව කිව්වොත් අපි මේ පූර්ව මස්තිෂ්කය හට ගැනීම සහ ඒකත් එක්ක එකතු වෙච්ච පෞරුෂය හට ගැනීම වර්ධනය වෙලා ඒම. ඒකත් එක්ක අපි ශක්තිමත් සතෙක් බවට පත් වුණා. ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ දැන් අද ඒක අපි මේ විදිහට භාවිතා කරනවද? මේ මානවයා කියන සත්වයාට ආපු ඒ පද්ධතිය මොලය සා මොලයේ අදාළ කොටස් ඒකත් එක්ක ආශ්‍රිතව ගොඩක්ද පෞර්ෂය කියන එක අපි නිසි විදිහට දැන් භාවිතා කරනවද කියන ඒ ගැටලුවට අපි දැන් තදින් අපිට පේනවා ඒක භාවිතයේ එන්ඩෙන්ඩ ඈත් වෙලා යනවා කියලා. ඒකෙන් සම්පූර්ණයෙන් අපි පිටට පැනගෙන යනවා කියලා. ඒක නිසා ඇත්තටම අපි ඒක හරියට භාවිතා කරේ නැත්නම් අපි අනික් සත්තුන්ගෙන් අපි අතර ලොකු වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි ඇත්තටම බැලුවොත් අනිත් සත්තුන්ට වඩා අතිශයින් භයානකයි. අපි වැරදි වැඩේ කරන්නේ කල්පනා කරලා වැරදි වැඩේ කරන්නේ. සතෙක් සමහරවිට මූලික අවශ්‍යතාවයක් සඳහා තමයි එක්කෝ ආහාරයක් සඳහා හංග නැත්නම් ආහාර බඩගින්න වෙනුවෙන් නැත්නම් තමන්ගේ ලිංගික ආසාවක් වෙනුවෙන් තමන්ගේ එක්කෝ නැත්තම් මොනේ නායකත්වයක් වෙනුවෙන් සරල සටනක් සරල විදිහට තමයි ඒක කරගන්නේ. අපි එහෙම නෙමෙයි. අපි වැරදි චින්තනයක් අපිට ආවොත් අපි විවිධාකාර හේතු නිසා වැරදි වැඩ අපි කරනවා. අපි මූලික අවස්ථාවලින් පිට පැනලා මහා සංකීර්ණ අවස්ථාවෙන් අපි අපේ මොලේ වෙහෙසලා පුදුමාකාර විදිහට මේ ලෝකෙට මානවයට සත්තුන්ට ගහකොළට සමස්ත ලෝකෙටම පුදුමාකාර විදිහට හානි කරනවා. ඒකේ උදාහරණ ඕනතරම් ලෝකෙන් අපිට දකින්න හම්බ වෙනවා. මානව මනස හරියට භාවිතා කරේ නැත්තම් මිහි මත ඉන්න විනාශකාරීම සත්වයා කියලා. මේකෙන් හේතු තව හේතුවක් තියෙනවා. අපේ ඇත්තටම දැන් අද මං කතාව පටන් ගත්තේ අද මානවයා කියන සතා පිරිහීගෙන යනවා කියලා. ඒකට හේතු වෙන තවත් හේතු කාරණා ටිකක්. අපේ ඇත්තටම මොලේ හැදිලා තියෙන අර්ධගෝල දෙකකින් මොලේ තියෙන වම් සහ දකුණු අර්ධගෝල දෙකක්. ওই දෙක අතර මැද සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය හරහා මොලේ වම් කොටසට අයිති වැඩ කොටසක් තියෙනවා දකුණු කොටසට අයිති වැඩ කොටසක් තියෙනවා. නමුත් අවාසනාවකට අපි අපේ අධ්‍යාපන ක්‍රමය අපේ යන රැල්ල අපේ රටේ ලෝකෙ දැන් දුවන වේගවත් බව අපි ඒක නිසා අපිට දකුණු පැත්තක් මොලේ එක අර්ධගෝලයක් තියෙන බව අමතක වෙලා අපි පුළුවන් තරම් එක පැත්තක් වර්ධනය කරන්න විතරයි වෙහෙසෙන්නේ විශේෂයෙන් ඒ කියන්නේ අපේ අපේ වම් පැත්ත වම් අර්ධගෝලයෙන් තමයි අපි තර්කානුකූල බව අපි කිසියම් දෙයක් විග්‍රහ කරන එක අපි ඉගෙන ගන්න එක වචන ඉගෙන ගන්න එක ගණන් හදන එක ඉරි අඳින එක කොටින්ම කිව්වොත් අපේ තර්කානුකූල මානසික පැත්ත. අධ්‍යාපනික වශයෙන් ගොඩ ගන්න හදන්නේ වම් අර්ධගෝලයේ පමණයි. ඒක ටියුෂන් එකට ගියත් ওই පැත්ත විතරයි අපි ගොඩ ගන්න හදන්නේ. ඉස්කෝලේ ගියත් ওই පැත්ත විතරයි ගොඩ ගන්න හදන්නේ. දහම් පාසල් ගියත් ওই පැත්ත විතරයි ගොඩ ගන්න හදන්නේ. අපේ දකුණු පැත්ත, මොලේ දකුණු අර්ධගෝලයේ, ඒ කියන්නේ අපේ සුන්දර පැත්ත, අපිව නිවන පැත්ත, අපිව සංසුන් කරන පැත් ඒ කියන්නේ වර්ණවත්ව වර්ණ අත් විඳීම අපේ සංගීත රාවයන් විඳීම එතනින් ගියාම අපේ ඉමේජිනේෂන් අපි නැත්තම් තර්කානුකූල අපි බුද්ධිය ඒ කියන්නේ අපේ නිර්මාණශීලී බව ඇතිවන පැත්ත අපි භාවිතයට ගන්න එක ක්‍රම ක්‍රමයෙන් මගහැරිලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අවසානයේ අපි නිකන් half brain අර්ධ මොලයක් භාවිතා කරන මිනිස්සෙක් බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම බුද්ධිමත් මනස කියලා කියන්නේ අපේ මේ තර්කානුකූල මනස සහ අගේ අපේ හැඟීම් ඒ කියන්නේ අපේ වින්දනාත්මකව විඳින මනසයි ওই දෙක දෙකම එකට වැඩ කරන මනසක් තිබුණොත් තමයි හෝල් බ්‍රේන් මනුස්සෙක් නැත්නම් සම්පූර්ණ මනස පාවිච්චි කරන මොලේ පාවිච්චි කරන මනුස්සෙක් බවට පත් වෙන්නේ. බුද්ධිමත් මනුස්සයා කියන්නේ ওই දෙපැත්තම සමබරව භාවිතා කරන මනුස්සෙක්. නමුත් අවාසනාවකට මේ අධ්‍යාපන ක්‍රමය සහ මේ යන වේගවත් රටාව තුල අපේ මේ වම් පැත්ත මේ තර්කානුකූල පැත්ත මා හැම එකටම කෑ ගහගෙන හරි කියලා කෑ ගහන්න දඟලන ගණන් හදන නැත්තම් සූත්‍ර ගැන ඒ පැත්ත ගැන විතරයි අපි හිතන්නේ. ඒ නිසා එක පැත්තක් විතරක් භාවිතා කරන මොලේ සුන්දර පැත්ත, නිවෙන පැත්ත, සංසුන් වෙන පැත්ත භාවිතා වෙන නැත්තම් දකුණු පැත්ත අපේ මොලේ භාවිතා කරන්නේ නැති සතෙක් බවට අපි දැන්පත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව තව ප්‍රශ්නයක් තියෙනවා. අපේ තියෙන ශරීරය ඇතුලේ ස්නායු පද්ධතියේ කොටස් දෙකක්. එක කොටසකින් අපිව අවුස්සනවා. අපි වේගවත් කරනවා. අපිව ඒ කියන්නේ මොකද අපි කැලේ ඉඳලා හිටපු කාලෙදී අපි නිතරම අපිට තිබුණ භයානක අත්දැකීම් වලට මුහුණ දෙන. ඒවට ශනිකව සූදානම් කරන්න, අපි ශක්තිමත් කරන්න, වේගවත් කරන්න, හෘද වස්තු වේගවත් කරලා, අපේ මස්පිඩු ශක්තිමත් කරලා ඔක්සිජන් ප්‍රමාණය අපේ ශරීරයෙන් ගොඩක් අරගෙන අපි විශේෂයෙන් අපි උදාහරණයක් විදිහට ගියොත් අපි කැලේ ඇවිදගෙන යනකොට හදිස්සි කොටියෙන් පැන්නොත් එහෙම අපිට මේ යන සංසුන් විදිහට ගිහිල්ලා බෑ. එක පාටයකට මුහුණ දෙන්න අපිව සූදානම් වෙන්න ඕනේ. එක්කෝ කොටියත් එක්ක සටන් කරන්න ඕනේ. නැත්නම් අපි පැනලා දුවන්න ඕනේ. ඒකට ෂණිකව සූදානම් කරන්න අවශ්‍ය පද්ධතියත් ආරක්ෂික පද්ධතියක් අපේ ඇතුලේ තිබුණා. ඒකට සිම්පතටික් කියලා අපි අනිච්චානුගණ ස්නායු පද්ධතියේ එක කොටසක් තියෙනවා. ඒ පැත්ත. ඒ වගේම අපේ තියෙනවා නිමෙන පැත්තක්. සංසුන් කරන පැත්තක්. අපිව අවුස්සලා කලබල කරලා අපිව වේගවත් කරලා එක්කෝ අපි ෆයිට් කරලා හෝ ෆ්ලයිට් එක්කෝ අපි ඒකට මුහුණ දෙන්න අපේ ඒ තර්ජනයට මුහුණ දෙන්න හෝ පලා දුවන්න ෂණිකව අපි සූදානම් කරන පැත්ත එහෙම ස්නායු පද්ධතියක් අපිට උරුමලා තිනවා. ඒ වගේම අපිව තිනවා අපිව නිවන සංසුන් කරන සාමකාමී කරන පැරාසිම්පතිටික් කියන ස්නායු අනිච්ච අනුගමන ස්නායු පද්ධතියක්. අවාසනාවකට අපි මේ පැත්ත ගැන දැන් හිතන එක අයින් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි ගොඩාක් වෙලාවට මේ කලබල වෙන, වේගවත් වෙන, සටන් කරන හිතුවක්කාර ගති ලක්ෂණ පෙන්නන පද්ධතිය ස්නායු පද්ධතිය විතරයි අපේ දැන් මේ දවස්වල ඇවිස්සලා තියෙන්නේ. මොලෙත් එක අර්ධ ගෝලයයි අපි වැඩිපුර භාවිතා කරන්නේ. අපේ අනිච්චානුගණ ස්නායු පද්ධතියේ දෙපැත්තක් තිබ්බට අපි ඇවිස්සෙන පැත්ත විතරයි මේ දවස්වල අපි භාවිතා කරන්නේ. ඒ නිසා පුදුමාකාර විදිහට මානවය කියන සතා ම්ලේච්ඡ නැත්තම් අපේ දුර්ගුණ සහිත වේගවත් අවිචාරශීලී සත්වේ බවට අපි තල්ලු වෙලා යනවා. ඒකේ ප්‍රතිඵල විදිහට තමයි අපේ ඒකේ ප්‍රතිඵලය අපේ පෞර්ෂයේ තියෙන හොඳ ගති ලක්ෂණ ගොඩ නැගෙනකට එnde එnde ඒ ගොඩ නැගීමේ තෝතැන්න අහිමි වෙලා යනවා අපිට. අපේ දරුවන්ට අහිමි වෙලා යනවා. ඒක නිසා අපේ පූර්ව මස්තිෂ්කෙන් යටපත් කර ගැනීමේ හැකියාව, යටින් එන කෙලෙස් ටික, යටින් තියෙන ආසාවල්, යටින් එන ක්‍රෝධය, යටින් එන වෛරය, යටින් එන දරුණු ගති ලක්ෂණ පාලනය කිරීමේ හැකියාව ක්‍රම ක්‍රමයෙන් අපෙන් ගිලිහිලා යනවා. ඒ කියන්නේ අර ඉඩ් එක, ඒ කියන්නේ අපේ සාමාන්‍ය ඊගෝ කියලා කියන හොඳ පෞර්ෂය අර ප්‍රාථමික පෞරුෂය අතකොලුවක් බවට පත් වෙලා තිනේ. ඉඩ් එකේ අතකොලුවක් බවට පත් වෙලා. කියන්නේ හිතුනොත් ඒවල ඒක කරන්න ඕන ගතිය. කියන්න හිතුනොත් යමක් ඒ වෙලාවෙම කියන්න ඕන ගතිය. ඒ தත්වෙටපත් වෙලා ගිහිල්ලා යන සත්වේ බවට අපි දැන් පරිවර්තනය වෙලා යනවා. ඒකේ ලක්ෂණ අපිට දැන් හොඳට පැහැදිලිව පේන්න වනවා සමාජය දිහා දකිනකොට. මොකද ඉතින් අපි මේකට කරන්න ඕනේ. මෙහෙමනම් නැවත සැරයක් අපිට මේ මනස ශක්තිමත් කරන ව්‍යායාමයකට අපිට බහිඳ සිද්ධ වෙනවා. මේ මනස නැවත සැරයක් ශක්තිමත් කරන මේ පිරිහීගෙන යන මේ පරිපත ටික මේ විනාශ වී යන පරිපත ටික නැවත ශක්තිමත් කරලා මේ ස්නායු සෛල අතර සම්බන්ධතා නැවත ගොඩනැගිලා යන පරිසරයක් අපි ගොඩනගා ගන්න වෙනවා වැඩපිළිවෙලක් අපි ගොඩනගා ගන්න වෙනවා ඒක තුලින් අපේ මනස නැවත මානව මනසක තිබිය යුතු ගති ලක්ෂණ ටික ජනනය කරගන්න තෝ තැන හදා ගන්න ඕනේ. ඒක ඉක්මනින් ඕන කරලා වෙනවා අපිට දැන්. ඕන බව පේනවා. ඒ වගේම ඒ ක්‍රමයේ කල්පවතින ක්‍රමයක් වෙන්නත් ඕන. නිකන් දේශනයක් අහලා නිකන් කාගේ හරි තොරතුරු ටිකක් පත්තරයකින් කියුවට ඒක වෙනස් මොලේ ඇතුළේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ව්‍යුහ විද්‍යාත්මක වෙනසකුත් මොලේ තුල සිද්ධ වෙන වැඩපිළිවෙලක් අපි හඳුන්ලා දෙන්න වෙනවා. ඒ කියන්නේ අපි නැවත සැරයක් අපේ මොලේ මේ හැඟීම්බර මොලේ ඉක්මවා ශක්තිවන්ත මානව චින්තනය දක්වන මොලේ ගති ලක්ෂණ ශක්තිමත් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් මේ යුගයේ අපිට පෙනෙන්න තියෙනවා. ඉතින් ඒ වැඩපිළිවෙල අපි ඉක්මනින් කළ යුතු වෙනවා. එහෙම කරොත් විතරයි අපිට බාහිර පරිසරයෙන් ඇතිවෙන තොරතුරක් අපි සාමාන්‍යයෙන් අපි තොරතුරක් ආපු ගමන් අපේ ඇවිස්සෙන හැඟීම්. ඒක තමයි අපි එකපාර විශාල සද්දයක් මෙතන ඇති වුණොත් අපිට එකපාර බයක් ඇති වෙනවා. කලබල වීමක් ඇති වෙනවා. ඊට පස්සේ තමයි අපි හොයන්නේ මොකද්ද ඒක උනේ කියලා. මොකද්ද ඒක කියලා. ඒ අනුව අපි හොයාගෙන තොරතුරු අනුව අපි ගත්ත දත්ත අනුව අපි තීරණය කරගනවා ඒක අර්ථකථනය කරනවා ඒ අනුව අපි හැසිරෙනවා දුවනවද නැත්නම් පොඩ්ඩක් බලනවද පොඩ ඉඳලා බලනවද මොකක් වෙයිද කියලා. කොයිතරතුර අපි සමාජයෙන් ගත්තා වුණත් අපි ඒක පෙරලා ඒක විග්‍රහ කිරීමේ හැකියාව නැත්නම් ෆිල්ටර් කරන එක හැකියාව අපිට ලැබෙන්නේ මේ මොලේ හරහා. તો මොලේ ශක්තිවත් වීම තුල අපේ මේ පෙරීමේ හැකියාව නැත්නම් විග්‍රහ කිරීමේ හැකියාව අපිට උරුම වෙනවා. මම මෙතෙක්කල් කියාගෙන ආවෙත් ඒ කතාවමයි නැත්තම් අපි එළියෙන් එන තොරතුරක් ගත්ත ගමන් ඒකට හැඟීම ඇවිස්සුනා ඒ හැඟීමට ෂණිකව ඒක පෙරන්නේ කිරන්නේ මනින්නේ හිතන්නේ නැතුව ෂණිකව ප්‍රතිචාර දක්වන්න හුරු වෙනවා ඒ සත්වයාගේ ගති ලක්ෂණය ඒකෙන්ද ගන්න තොරතුරු අපි විග්‍රහ කරලා ඒ අනුව ඒකට සුදුසුද නැද්ද කියලා බලලා ඒක මොකද්ද කියලා බලලා අවශ්‍ය ප්‍රමාණ තොරතුරු අපි එකතු කරගෙන ඒක ගැන හිතලා ඒක විග්‍රහ කරලා ඒ අනුව තමයි අපි හැසිරීම පාලනය කරන ඒ தත්ත්වයට මනස නැවත සැරයක් ගොඩ ගන්න ඕනේ අපි. ඒකට තියෙන එකම ඒ කායන මාර්ගයේ විදිහට ඒ කියන්නේ ලෝකයක් පුරා පොදුවේ සංහතියකට එක සැරේ යොදා ගන්න පුළුවන්. එක එක මනෝවිද්‍යාත්මක උපක්‍රම තියෙනවා. මිනිස්සෙක් මිනිස්ස වැරදි චින්තනයක් ආපුවාම යොදලා ඒක නිවැරදි කිරීමේ එකක් තමයි cognitive behavior therapy කියලා ඔය තියෙනවා. මෝහණය කියන එකක් තියෙනවා. එක එක ක්‍රමෙන් මේ පුජ්‍යලයාගේ චින්තනය වෙනස් කරන්න. නමුත් මෙහෙම පුජ්‍යලයා මේ දෙකෝටියක් හදන්න අපිට පුජ්‍යලෝ පුජ්‍යලෝ අරගෙන කරන්න ගියොත් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. එහෙනම් මෑස් කියලා එක නැත්නම් පොදුවේ විශාල පිරිසකට යෙදිය හැකි ක්‍රමවේදයක් ඕනේ. ඒක තමයි මේ සතිමත් වීම කියන එක. ඒක විද්‍යාත්මකව පෙන්නලා තියෙනවා. මේක මේ වෙනකොට ඔප්පු කරලා තියෙනවා මේකෙන් පුදුමාකාර විදිහට මානව මනසේ ශක්තිමත් බවක් නැවත ඇති කරලා දෙන බව මේක මේ වෙනකොට ලෝකේ දියුණු රටවල් ඇමරිකාව, එංගලන්තේ, නවසීලන්තය, ජර්මනිය, ඒ වගේ ප්‍රධාන රටවල පුදුම විදිහට මේ පිළිබඳ පරිශන කරලා මානව මනස ශක්තිමත් කරන වැඩපිළිවෙලක් විදිහට මේක හොයාගෙන තියෙනවා. ඒක යොදාගෙන ඒක හරහා මේ ශක්තිමත් මේ මේ සතිමත් වීම හරහා තමන්ගේ චින්තනය පිළිබඳ තමන්ට නැවත අවබෝධයක් ලැබෙන. ඒකට කියන්නේ මෙටා කොග්නිටිව් අවේයනස් කියලා thinking about thinking. තමන්ගේ සිත ගැන තමන්ගේ සිතවිලි ගැන තමන්ටම අවබෝධයක්. ඒ කියන්නේ තමන් සතිමත් වීම මේ මොහොතේ තමන්ගේ හිත පවත්වාගෙන යෑම තුලින් මේ වෙලාවේ හිතට එන සිතුවිලි පිළිබඳව අවබෝධයක් අපිට ලැබෙනවා. ඒක ඇත්තටම ධම්මජීව ලොකු වහන්සේ මේ ළමයින්ගෙන් පටන් ගන්න සති පාසල කියන සංකල්පය ගන්න ප්‍රධාන හේතුවක් තිබුණා. ඒක විද්‍යානුකූල හේතුවක් තිබුණා. ඇයි? මානව මනස වෙනස් වීම මානව මනස යම් පරිවර්තනයක් ඇති කරනවා නම් ඒක මුල් ළමා කාලයේ සෑහෙන්න ඇතිකොරොත් තමයි ඒකේ වැඩි ප්‍රතිඵල ගන්න. ඒ කියන්නේ මානව මනස වෙනස් කරනවා නම් වෙනස් කරන්න පුළුවන් මුල් ළමාවදී තමයි අඩු වෙහෙසකින් මේ මනස වෙනස් කරන්න ඕනේ ගන්න වෙහ ඕන වෙහෙස තමයි මේ මේ කහපාට ඉරෙන් පෙන්වන්නේ. එන්නෙන් වයස යන්නෙන් ලොකු වෙහෙසක් ගන්න වෙනවා. නමුත් ඇති වෙන වෙනස මානව මනසේ ඇති වෙන වෙනස පොඩියට සිද්ධ වෙන්නේ. නමුත් කුඩා කාලයේදී අඩු වෙහෙසකින් වැඩි වෙනසක් මානව මනස ඇති කරගන්න පුළුවන්. එන සතිපාසල පුංචි ළමයට හඳුන්වලා දී මේ ලොකු විද්‍යාත්මක පදනමක් තියෙනවා. මානව මනස ස්වභාවයෙන්ම වර්ධනය වෙවි නේන මොහොතට මේ සතිමත් බව දුන්නා නම් තදින් ග්‍රහණය කරන ස්නායු පරිපත ටික හොෝගාලා හැදිලා එනවා. ඒකයි ස්වාමින් වහන්සේලා අධෛර්ය වෙන්න එපා. භාවනා යෝගී කට්ටිය අධෛර්ය වෙන්න එපා. අපේ මානව මනසෙම ගති ලක්ෂණයක් තමයි අපි සෑහෙන මහන්සි වෙන්න වෙනවා දැන් ටිකක් අපේ මානව මනස සංසුන් කරගන්න. ඒක මටත් පැහැදිලිවම තියෙනවා. S2 පියාගත්තාම එන කෙලෙස් ටික මේක සංසුන් කරගන්න මොන මීහ කුළු මීමා ඒක තේරෙනවා. ඉතින් පොඩි ළමෙක් සමහර විට සක්මන දෙපාරක් කරනකොට දෙන මේ වார்த்தාව අපිට දී ගන්න මාසයක් ඇවිදින්න වෙනවා සමහරවිට. සමහර මේ කොනිල අර කොනට ගිහිල්ලා එනකොට හිත සංසුන් කරගෙන කොහොම හරි කකුලට හිත තියාගෙන ඉන්නවා පොඩි දරුවා. අපිට මාසයක් ඇවිද්දත් සමහරට ඒ තැනට එන්න හරි අමාරුයි. ඒක හැරි. මොකද මනසේ පුංචි ළමයින්ගේ මනස හරිම ඉක්මනින් ඒ චේන්ජ් එකට. මොකද දවස එක තප්පරයකට අන්තර් සම්බන්ධතා 1000ක් විතර හැදෙනවා. ඒ වගේ වේගවත් වර්ධන වේගයක් තියෙනවා පුංචි ළමින්ගේ මනසේ. ඒ නිසා ළමයින් තුලට මේක දීගත්තොත් මම හිතන්නේ අපි ජයග්‍රහණය කරගෙන යනවා අපේ නායක ස්වාමීන් වහන්සේගේ වැඩපිළිවෙල පාසල් පද්ධතිය තුල දැන් ඒක පිළි අරගෙන තියෙනවා. ඉතින් අපිට කිසියම් බලාපොරොත්තුවක් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ රට මේ ලෝකේ තව අවුරුදු 10කින් 15කින් හරි සැලකියුතු වෙනසක් අපිට ඇති කරගන්න පුළුවන් වෙයි කියලා. මොන වගේ වෙනස්කම්ද ඇති වෙන්නේ? ඇත්තටම මේක මුලින් කරනකොට සතිමත් වීම කියන එක මුලින් ටිකක් අමාරු අභ්‍යාසයක් වෙන්න පුළුවන්. නමුත් ටික කාලයක් කරනකොට මේක හරිම ප්‍රීතිමත්, හරිම සුවදායක ව්‍යායාමයක් බවට පත් වෙනවා. මේකෙන් අපේ හැඟීම් පාලනය කර ගැනීම, අපේ අවධානය රැක ගැනීම, අපේ අපි ගැනම තියෙන සහ පරිසරය ගැන තියෙන අවබෝධය අපිට පුදුමාකාර විදියට වැඩි වෙනවා. මේකෙන් අපේ මොලේ පුදුමාකාර වෙනස්කම් ටිකක් ඇති කරනවා. වෛද්‍ය විද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක එක පෙන්නලා තියෙනවා. මේ ඇමිග්ඩලා කියලා කියන්නේ අපේ හැඟීම්බර මනස. අපිට ලොකුම ප්‍රශ්නේ තියෙන මේ හැඟීම්. මේ කහපාට කොටස තමයි අපේ පෙර මතකයන් හැඟීම්බර මතකයන් අපේ ක්‍රෝධය, අපේ ආසාවල් හොඳ ඔස්සේ එන ඇවිස්සීම කරන්නේ. මේ අවුස්සන කොටස, මේ ඇමිග්ඩලා කියන කහපාට කොටසේ ඝනත්වය මේ මයින්ඩ්ෆුල් එක්සර්සයිස් එක කිරීම තුලින් නැත්නම් මේ සතිමත් වීම තුලින් සතිමත් භව අපි ගත කිරීම මේ මොහොතේ අපි කරන වැඩේට එල්බගෙන හිත එම මොහොතේ තියාගෙන ඉඳීම තුලින් පෙන්නනවා වෛද්‍ය විද්‍යාත්මකව මේ ඇමිග්ඩලා කියන මොලේ ඒ කොටසේ ඝනත්වය අඩු වෙලා යනවා කියලා. ඒ හින්දා ෂණිකව හැඟීම් වල ප්‍රතිචාර දක්වන ගතිය, අර චබ්බුක් ගාන ගතිය, ඇවිස්සෙන ගතිය ක්‍රමයෙන් අපෙන් ඉවත් වෙලා යනවා. ඒ නිසා යම් තොරතුරක් ආපුවාම අපි ෂණිකව ඇවිස්සෙන්නේ නැතුව අපිට හිතාමතා තීරණ ගැනීමට අවස්ථාව ලැබෙනවා. මොකද අපේ කලබල ගතිය ක්‍රමයෙන් අඩු වෙලා යන නිසා. එහෙනම් මේ සතිමත් වීම තුළ අපිට සෑහෙන මේ හැඟීම් මනසේ අපි හැම වෙලෙම කිව්වේ හැඟීම් පැත්තෙන් අපිට ලොකු බලපෑමක් ඇති කරනවා මානව මනසට කියලා. මොකද සංසාරයක් පුරාවට මේ අපි හැඟීම් මොස්සේ අවුස්සගෙන ආපු ගතියක් තිබුණේ. ඒ කොටස මානව මනසේ තියෙන ඇමිග්ඩලා කියන ඒකේ ඝනත්වය අඩු කරනවා. ඒ වගේම තමයි ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් නැත්තම් පූර්ව මස්තිෂ්කය. ඒකේ ඝනත්වය වැඩි වෙලා ඒකේ චින්තනය ඇත්තටම අපේ මම හැම විටම දිගටම කියාගෙන ආපු කතාව තිබුණේ මානව මාංශයේ අපිට අයිති කොටස තිබුණේ අපි මානවය කර කියලා ශිෂ්ට සම්පන්න කරලා තිබුණේ මේ නලලට පිටිපස්සෙන් තියෙන මොලේ කොටස මේකේ නැවත ස්නායු පරිපද ශක්තිමත් වීම තුලින් අපේ පුදුම මානව චින්තනයක් ශක්ති සම්පන්න බවක් ඒ කියන්නේ අපේ මේ එක්සර්සයිස් එක මේ ව්‍යායාමයේ කිරීම තුලින් මේ සතිමත් ව්‍යායාමයේ කිරීම තුලින් අර පෙර තිබිච්ච අපේ ගති ලක්ෂණ ටිකක් මකලා දාලා අපිට නැවත සැරයක් නියම මානව ගති ලක්ෂණ ඇති කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපේ පැරැටල් ලෝබ් එක කියලා මේ සිංහල වචන ස්වාමීන් වහන්සේ ඇත්තටම හොයාගන්න අමාරුයි. මේ මොලේ තියෙන මේ මේ දෙපැත්තේ තියෙන මොලේ අර්ධගෝලවල මේ කොටස තමයි අපිව ඇත්තටම මේකේ ලොකු කොට මේ දවස්වල හරි වැදගත්කමක් තියෙනවා. අපිට social connectedness නැත්නම් අපි එකිනෙකා අතර මොකද මිනිස්සයා කියන්නේ ඒ සමාජීය සත්වෙක්. අපිට හැම කෙනෙකුටම අනික් කෙනාගේ තොරතුරු ටිකක් ඕනේ ජීවත් වෙන්න. ආහාර වගේම අපිට ඒ තොරතුරු ටිකුත් ඕනේ. ඒ නිසා තමයි ඔය අපේ තියෙන සාමාන්‍ය සමාජ ජාලාවලට පුදුමාකාර විදිහට ඇබ්බැහි වෙන්නේ දැන් මිනිස්සයා. මොකද අපිට තොරතුරු ගන්න දැන් හරි ලේසි මුළු ලෝකයක් එක්ක මේ මේ අගුපිලේ ඉඳලා වුණත් මේ කකුල් දෙක අස්සේ ගහගෙන වුණත් ලෝක මේ පොඩි ගැජට් එකක් ලෝකෙ එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. ලක්ෂ ගාණක් මිනිසුන්ගේ තොරතුරු මේ චුට්ටක් දෙකට නැමිලා හොයා ගන්න පුළුවන්. ඉස්සර මිනිස්සෙක්ගේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ තොරතුරක් ගන්න කොච්චර පයින් ඇවිදින්න ඕනේද? නැත්තම් ළිඳ ළඟට ගිහලා නානකම් ඉන්න වෙනවද? ගමේ මොකක් හරි තොරතුරක් ගන්න. හම්බෙනකන්. නමුත් අද එහෙම නෙමෙයි. ඒ ඒ ගතිය මානව ගතියක් ඒක. ඕනේ අපිට. ඒක නමුත් ප්‍රශ්නේ තියෙන ඒකට අවශ්‍ය මේ උපකරණ කිසිම පාලනකින් තොරව මානව මනසට කිට්ටු කරපුවාම මේ මානව ශක්තිමත් නැති මනසට කිට්ටු කරපු ගමන් ඒකට ඇබ්බැහි වෙනවා පුදුම විදියට. මේ මේ මයි සතිමත් වීම තුලින් මේ කොටස ස්නායු වෙනස් වීම තුල අපිට ඒ අවශ්‍යතාවය එහෙ ටිකක් පිරිමැහැල යනවා බොහොම සෞඛ්‍ය සම්පන්න විදිහට. ඒ කියන්නේ මොකද්ද? අපිට හැම වෙලෙම මේ අනික් මනුස්සයගේ තොරතුරු ගන්න ඕන ගතිය, ඒ කියන දැඩි ආසාව අපෙන් ගිලිහිලා යනවා. අපි මේ ව්‍යායාම මයින්ඩ්ෆුලි නැත්නම් අපි මේ සතිමත්ව ව්‍යායාම කිරීම තුලින් අපි මේ විශ්වයත් එක්ක මේ ගහකොළත් එක්ක මේ සතාසිව්පාවත් එක්ක අපි නිරන්තර සම්බන්ධ වෙලා ඉන්න විශ්වයේම කොටසක් බවට අපිට දැනෙන්න පටන් ගන්නවා. ඒක තුල අපිට තව එක්කෙනාගේ තොරතුරු හොය හොයා එහෙම මෙන් හැංගි හැංගි හොයන්න යන්න ඕනේ අවශ්‍යතාවය අපෙන් අයින් වෙලා යනවා. ඒකයි ඔබ වහන්සේලාට පුළුවන් වෙලා තියෙන්නේ. භාවනා යෝගයේ නියම භාවනා යෝගයේ ස්වාමින් වහන්සේලාට මිනිස් වචනයක් මිනිස් වාසයක් නැතුව අවුරුදු ගණන් මාස ගණන් අවුරුදු ගණන් මේ ඝන වනාන්තරවල වැඩ ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ ශක්තිය නිසා. අපි එහෙම ගෙනින් දැම්මොත් දවස් දෙකේ මාලිගාවක් හදලා තිබ්බක් කැලයක් අස්සේ. අපි දුවගෙන එනවා පිස්සු වැටිලා. ඉන්න බැරුව. ඇයි අපිට ඕන කෙනෙක් අපිට සම්බන්ධ වෙන්න ඕන තොරතුරු ඕන අනිත් මිනිස්සයාගේ. එහෙම නැතුව අපිට ඉන්න බෑ. කටහඬවල් අපිට ඕන මිනිසුන්ගේ. නමුත් මේ මේ මයින්ඩ්ෆුල් නැත්තම් මේ සතිමත් වීම තුලින් ඒ කොටස මොලේ ශක්තිමත් වීම තුලින් අපේ මේ අවස්ථාවේ ගිලිහිලා යනවා. අපි විශ්වයේම කොටසක් බවට පත් වෙනවා. අපි සතාසිව්පව අපේම ඥාතින් බවට පත් වෙනවා. ගහකොළ අපේම ඥාතින් බවට පත් වෙනවා. එතකොට අපිට තනියක් ඇති වෙන්නේ නැති බව දැනෙන්න පටන් ගන්නවා. අනික් එක තමයි කෝපස් කැලොසම්. අනිත් කොටස තමයි අපේ ඇත්තටම. මම කිව්වා මොලේ වම් සහ දකුණු අර්ධගෝල දෙක එකිනෙකට සම්බන්ධ කරන ඒකට වෛද්‍ය විද්‍යාවේ භාවිතා කරන වචනේ ස්කෝපස් කැලෝසම් කියලා. ඒ ලතින් වචන ගොඩක් ඒවා තියෙන්නේ. වම් සහ දකුණු අර්ධගෝල දෙක. අපේ මානවයක තියෙන වම් අර්ධගෝලය සහ දකුණු අර්ධගෝලය සහ වම් අර්ධගෝල දෙක එකිනෙක වෙනස් කාර්යයන් කරන. එතකොට මම කලින් කිව්වා හොඳ චින්තනයක් තියෙන බුද්ධිමත් චින්තනයක් තියෙන සර්ව සම්පූර්ණ මිනිසෙක් කියලා කියන්නේ වම්සා දකුණු අද්දගොල දෙක එක විට පාවිච්චි කරන එක විදිහට පාවිච්චි කරන්න පුළුවන් ශක්තියක් තියෙන මිනිසෙකුට. එහෙනම් මේ <clears throat> සතිමත් වීම තුලින් තර්කානුකූල මනස සහ අපේ නිර්මාණාත්මක මනස වම් පැත්ත තර්කානුකූල මනස දකුණු පැත්ත නිර්මාණාත්මක ගති ලක්ෂණ පෙන්වන මනස ওই දෙක හොඳ ඉතා හොඳින් සම්බන්ධ කරන ස්නායු පරිපත පුදුමාකාර විදිහට ශක්තිමත් වෙලා සම්බන්ධ වෙලා සම්පූර්ණ මනසක් ඉන්න පුජ්‍යලෙබ් බවට අපිපත් කරනවා කියලා පෙන්නනවා විද්‍යාත්මකව පෙන්වලා තියෙනවා ඒක ඇත්තටම පිටරට මිනිස්සු කිව්වේ අයින්ස්ටයිනිෆිකේෂන් කියලා මොකද මෙතෙක් විද්‍යාවේදී ඇත්තටම පිළිගන්නවා බුද්ධිමත්ම විද්‍යාඥයෝ කීප දෙනා අතර අයින්ස්ටයින් ප්‍රධාන ඉහළම බුද්ධිමත් භාවයක් තිබිච්ච මිනිස්සෙක් කියලා පිළිගන්නවා. එයාගේ මොලේ එච්චර බුද්ධිය පහළ වුණේ කොහොමද කියලා මොලේ පසු කාලිනව කපලා පරීක්ෂණ කරලා බැලුවා. එතකොට දැනගත්තා මොලේ අයින්ස්ටයින්ගේ මොලේ වම්සා දකුණු අර්ධගෝල දෙක පුදුමාකාර විදිහට ශක්තිමත් බැමි වලින් බැඳිලා තිබුණා ස්නායු පරිපත හරහා. ස්නායු තන්තු පුදුමාකාර විදිහට එකිනෙකට බැඳිලා තිබුණා කියලා. මේ සතිමත් වීම තුලුනුත් ඒ විදිහට වම්සා දකුණු අර්ධගෝල දෙක ශක්තිමත් කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා කියලා පෙන්නනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ සුද්ධෝ පිටරට මිනිස්සු මේක භාවිතා කරනවා අයින්ස්ටයිනිෆිකේෂන් කියලා. මේ සතිමත් භාවනාව සතිමත් වීම තුල නැත්නම් මේ මයින්ඩ්ෆුල් එක්සර්සයිස් එක තුල මොලේ වම්සා දකුණු අර්ධගෝල දෙක එක විසියට පාවිච්චි කරනවා. ඇත්තටම අයින්ස්ටයින් කියන පුජ්‍යලයා මේ මහා විද්‍යාඥයා ගොඩාක් වෙලාවට මේ ලෝකයක් වෙනස් කරපු මේ සූත්‍රය ඊ සමාන MC වර්ගය කියන එක ඔබ වහන්සේ බයිසිකල් පදිනකොට හොයාගත්තා කියලා කියන්නේ මම මොන කොතන හරි කියුවා බයිසිකලේ පන්දු ඒ කාලේ ඇත්තටම බයිසිකලේ හරියට භාවිතා කරලා තියෙනවානේ ওই මහාචාර්යවරුණා ඒ කියන්නේ ඇත්තටම මේකේ රහසක් තියෙනවා අපි මේ සතිමත්ව ඇවිදීම කියලා කියන්නේ වම් කකුල තිනකොට වම් කකුල පාලනය කරන්නේ දකුණු අර්ධ ගෝලයෙන් මොලේ හරස් අතරනේ පාලනය වෙන්නේ මොලේ වම තියෙනකොට වම ඒ තිබීමට අදාළ කොටස පාලනය වෙන්නේ දකුණු අර්ධ ගෝලයෙන් දකුණු කකුල තියෙනකොට වම් අර්ධ ගෝලයෙන් එතකොට ඒ ක්‍රියාකාරී කොටස මෝට පැත්ත නැත්නම් ක්‍රියාකාරීත්වය. ඒ වගේම තමයි සංවේදනය වම් කකුලේ දැන යටිපතුලට දැනෙන දේ ගැන හිත යොමු කරනවා කියන්නේ වම් දකුණු මොලේ සංවේදන කොටසත් උත්තේජනය වෙනවා. ක්‍රියාකාරී තිබීමට අවශ්‍ය චාලක කොටසත් උත්තේජනය වෙනවා. ඒ වගේම තමයි දකුණු කකුල තියෙනකොට වම් මොලේ චාලක කොටසත් උත්තේජනය වෙනවා. සංවේදී කොටසත් උත්තේජනය වෙනවා. ඒ විදිහට එකම හැඟීම් බර නැති සිතවිල්ලකට හිත තියාගෙන වම දකුණ හිත තියාගෙන සක්මන යෙදෙනකොට මොලේ පුදුමාකාර විදියට පරිපතවල සමතුලිත බවක් ඇති වෙලා ස්නායු පරිපත ශක්තිමත් වීමක් වෙන බව. හොඳ චින්තනයක් වෙන බව. හොඳ සිතීමේ හැකියාවක් වෙන බව ඔප්පු වෙලා තියෙනවා. ඒ ඒ වගේම තමයි මොලේ මතක ශක්තියට ගොඩාක් උදව් වෙන කොටස තමයි මේ හිපොකැම්පස් කියන කොටස. වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණින් පෙන්නලා තියෙනවා මේ සතිමත් වීම තුලින් මේ මතක ශක්තිය දැනෙන මේ හිපොකැම්පස් කියන කොටස පුදුමාකාර විදිහට ඒකේ ව්‍යුහේ වෙනසක් ඇති වෙලා විශාලත්වයකටපත් වෙනවා කියලා. ඒ කියන්නේ අපේ මතකය ගබඩා කිරීමේ හැකියාව පුදුමාකාර විදිහට වැඩි වෙනවා. ඒක අතිශයින් වැදගත් වෙනවා කුඩා ළමයින්ට. අධ්‍යාපන ලබන ළමයින්ට මේ සතිමත් බව පුරුදු කිරීම තුළින් ඒ ළමයිගේ මතක ශක්තිය පුදුමාකාර විදිහට වැඩි වෙනවා. ඊට අමතරව තව වාසියක් ඒකෙන් එනවා. මේ විෂාදීය ලක්ෂණ නැත්තම් අපිට මේ එපා වීම කලකිරීම ආදී හරියට වැඩි. එතකොට අපේ මිනිසුන්ට පොඩ්ඩැහෙන්නම් කලකිනවා පොඩ්ඩැහෙන්නම් එපා වෙනවා. ඒ එපා වීම කලකිරීම අහා ඒ ගති ලක්ෂණ දැනීම හා මොළයේ මේ හිපොකැම්පස් කියන කොටසේ ඝනත්වයේ අඩු වැඩි වීම සම්බන්ධයක් තියෙනවා කියලා. ඇත්තටම විෂාදයේ හැදිච්ච කට්ටියගේ හිපොකැම්පස් එකේ ප්‍රමාණය පුංචිලු. වෛද්‍ය පරීක්ෂණ වලින් පෙන්නනවා මේ ප්‍රතිමත් ව්‍යායාමයේ තුලින් හිපොකැම්පස් එකේ ප්‍රමාණය වැඩිවීම හරහා අපිට ඒ විෂාදීය චින්තනයේ නේක වැලි කියලා යනවා. ඒ කියන්නේ අපේ පාවීම කලකිරීම ඒ කියන විෂාදීය ලක්ෂණ අපෙන් අයින් වෙලා යනවා කියලා. ඒ පැත්තෙනුත් අපිට ලොකු වාසියක් එනවා. අනිත් පැත්තේ තමයි අපේ දයානුකම්පාව දැනෙන කොටස. මොලේ දයානුකම්පාව හටගන්නේ මේ ඉන්සිවුලා කියන කොටසේ. විද්‍යාත්මක තහවුරු කරලා තියෙනවා මේ සතිමත් ව්‍යායාමය තුලින් අපේ <clears throat> මොලේ මේ ඉන්සිවුලා කියන කොටසේ ඉන්සිවුලා කියන කොටසේ ස්නායු පරිපත එහෙ මෙහෙ වීම ශක්තිමත් වීම තුල ඒ ස්නායු පරිපත වල අන්තර් සම්බන්ධතාව ගොඩනැගීම තුල අපේ සිත පුදුමාකාර විදිහට දයානුකම්පා චින්තනයක් දයානුකම්පාව දැනෙන සිතුවිලි ජනනය වීමේ හැකියාවක් ඇති වෙනවා කියලා. ওই ටික තමයි අපිට ඕන නැත්තේ. අපේ හැඟීම් පාලනය කරගන්න පුළුවන් නම් අපේ මතක ශක්තිය වැඩි නම් අපේ පූර්ව මස්තිෂ්කයේ ක්‍රියාකාරීත්වය නිසා අපේ කෙලෙස් ටික අපිට පාලනය කරගන්න පුළුවන් නම් අපිට දයානුකම්පාවක් ඇති වෙනවා නම් මානව ගති ලක්ෂණ වල මූලික ටික ওই ටික තමයි. ඉතින් මේ සරල ව්‍යායාම ටික හරහා මේ ටික සිද්ධ වෙනවා නම් මේ ලෝකෙ වෙනස් කරගන්න අපිට සෑහෙන බලාපොරොත්තුවක් තියෙනවා. අනිත් එක තමයි මේ පොන්ස් කියලා කොටසක් තියෙනවා මොලේ. ඒ මොලේ කියන්නේ පල්ලෙහා කොටේ මොලේ බ්‍රේන් ස්ටෙම් කියලා කියන්නේ මේ පල්ලෙහා තියෙන මේ සුසුම්නාව පටන් ගන්න හරිය. මේක තමයි අපේ නින්දට උදා වෙන්නේ. ඇත්තටම ඒක නින්ද තුල කලම අපේ ගෙවිච්ච කොටස් නැවත ලියලලා ඉන්නේ. අපේ මතක ශක්තිය ගබඩා වෙන්නේ ওই ටික ගොඩක් සිද්ධ වෙන්නේ නින්දේදී. එතකොට ඇත්තටම මේ සතිමත් වීම තුලින් මේ පොන්ස් කියන ඒ ඉන්ද්‍රිය කොටසේ ස්නායු පරිපත ටික නැවත සැකසিলা හොඳ නිින්දක් මිනිසෙකුට ලැබෙනවා. ඊට අමතරව අපේ මේ හැඟීම් පාලනය කිරීමේ බුද්ධිය සාමාන්‍යයෙන් අපි කන්නේ කිසියම් අධ්‍යාපනික වශයෙන් ගන්න බුද්ධිය ගැන විතරයි අපි සලකන්නේ. නමුත් මනුස්ස පැවැත්මට හැඟීම් පාලනය බුද්ධියත් ඒ කියන්නේ emotional intelligence කියන එකත් අපිට පුදුමාකාර විදිහට වැදගත් වෙනවා. මේ සතිමත් වීම තුළින් මේ ඒ emotional intelligence නැත්නම් මේ හැඟීම් පාලන බුද්ධියට අදාළ වෙන මොලේ කොටස තමයි මේ ටෙම්පරෝපැරටල් ජංක්ෂන් කියලා මේ ප්‍රදේශයක් තියෙනවා. ඒ පැති ස්නායු පරිපත ටික ශක්තිමත්වල තුලින් මිනිස්සයා පුදුම විදිහට හැඟීම් පාලනය කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඊට අමතරව අපේ සතුට පොදුවේ අපිට අපේ ඇත්තටම සතුට කියන එක අපේ දක්ෂකම. සතුට කියන එක අපිට කවුරුවත් ගෙනත් දෙන්නේ නැහැ. අපි හිතුවට. අපි ඉස්සෙල්ලා හිතනවා කසාද බැන්දාම සතුටු වෙයි කියලා. අපි ළමයි හැදුවම සතුටු වෙයි කියලා. අපි ඉගෙන රස්සාවල් කරනකොට සතුටු වෙයි කියලා. නමුත් ඇත්තම සතුට ඒක එක තැනකවත් අපිට හම්බෙලා නැහැ. ඔබ වහන්සේලා ඒ නිසා වෙන්න ඇති නිස්සරණය කරන්න ඇත්තේ. අපි මේකේ අරගලයක ඉන්නේ. කවුරුවත් අපිට ඒ කිව්ව සතුට ගෙනත් දීලා නැහැ හම්බෙලත් නැහැ. දඟලනවා දඟලනවා හෙට දුවනවා මෙහෙට දුවනවා නටනවා. ඔය හොයා නටනවා ඉතින්. ඒ ගතිය. ඒතකොට ඇත්තටම මේ සතිමත් වීම තුලින් ඇත්තම මනුස්සයාට පීඩනය කියන එක ආතතිය ඇවිල්ලා තියෙන්නේ මනුස්සයා ඉන්න ඕන තැනයි දැන් ඉන්න තැනයි අතර තියෙන පරතරය ඔස්සේ ideal self and current self අතර තියෙන gap එක නැත්නම් පරතරය තමයි අපිව පීඩණයට පත් කළා ආතතියට පත් කරලා තියෙන්නේ. මේ සතිමත් වීම තුළින් මේ පරතරය හඳුනා ගන්න සහ ඒක පිළිගන්න ඒකට යථාර්ථවාදී ලෙස මුහුණ දෙන්න ඇති හැකියාව ජනනය කරලා දෙනවා. ඒ තුලින් අපිට එදිනදා ජීවිතයේදී ඇතිවන පීඩනය ආතතිය අඩු කරගන්න පුදුමාකාර විදිහට උදව් වෙනවා කියලා පෙන්නනවා. ඒක ඇත්තටම ඒ හරහා අපිට පුදුමාකාර සහනයක්, ඒ හරහා පුදුමාකාර සංසුම් බවක්, ඒ හරහා පුදුමාකාර සතුටක් අල්පේච්ඡ වීම තුල ගොඩක් දේවල් අහිමි කර ගැනීම තුල අපිට ලැබිලා තියෙනවා. පුදුමාකාර මානසික ශක්තියක් ලැබිලා තියෙනවා. මෙතන තමයි බටහිර කට්ටිය අල්ලාගත්තේ. මේ කොහොමද බැලුවා? මෙච්චර අවම සම්පත් ප්‍රමාණයක් තියාගෙන මේ තරම් මානසික ශක්තියක් මේගොල්ලන්ට උරුමුනේ කොහොමද කියලා. ඒ ඔස්සේ අජාන් ඡා ස්වාමින් වහන්සේ අජාන් මේ දලයි ලාමතුමා අජාන් බ්‍රහ්මවංශෝ ස්වාමින් වහන්සේ මේ එන සතුට මේ මුහුණු වලින් පෙන්නන ඒ निराமிස සුවය මේවා පිළිබඳව දැඩි අවධානයක් විද්‍යාඥයන්ගේ යොමු වුණා. ඒගොල්ලෝ ඊට පස්සේ බැලුවා ස්වාමින් වහන්සේලා කොහොමද මේ ශක්තිය ජනනය කරගත්? අවම සම්පත් ටිකක් තියෙන්නේ වටේ. නම් පුදුමාකාර සතුටක්, පුදුමාකාර සංසුම් බවක්, පුදුමාකාර නිවිච්ච බවක්, පුදුමාකාර ස්ථිර හැඟීම් පාලන ශක්තියක් ස්වාමින් වහන්සේලා උරුමුණේ කියලා. ඒ හින්දා ඒක හොයන්න මේ ස්වාමින් වහන්සේලා විද්‍යාගාරවලට වැඩම කරවලා සමහර දේ උපකරණ අරන් ගිහිල්ලා ස්වාමින් වහන්සේලාගේ මොලේ ක්‍රියාකාරීත්වය භාවනා යුග ස්වාමින් වහන්සේගේ මොලේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විද්‍යාඥයෝ පුදුමාකාර විදිහට පරීක්ෂණ කරන්න පටන් ගත්තා. ඒකෙන් අපිට හොයාගත්තා මේ මොලේ තියෙන තරංග රටාවල් අනුව චින්තනය පුදුමාකාර විදිහට වෙනස් වෙනවා කියලා. ඒකෙන් ඇත්තටම අපි මේ <clears throat> මේකෙන් පෙන්නනවා සාමාන්‍යයෙන් අපි එදිනදා මේ ඇහැරලා මේ මොහොතේ ඉන්නකොට අපි තියෙන බීටා කියන තරංග රටාව. නමුත් අපි සාමාන්‍යයෙන් අපි සැහැල්ලු වීම තුල ගැඹුරු සැහැල්ලුවක් ඒක මෝහණයෙන් වෙන්න පුළුවන් නැත්නම් මේ රිලැක්සේෂන් එක්සර්සයිස් එක ඉහිල් කිරීමේ ව්‍යායාම හරහා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් භාවනාව හරහා, නැත්නම් මයින්ඩ්ෆුල්, නැත්නම් සතිමත් වීම හරහා ඒ සංසුන් වීම තුළ අපේ සුපර් ලර්නින් නැත්නම් ක්‍රියේටිවිටි එක අපේ චින්තනයේ පුදුමාකාර වෙනසක් මනසේ ඇති කරනවා. ඒක ගැඹුරට යන්න යන්න භාවනාව ගැඹුරට දියුණු කරන්න දියුණු කරන්න අපේ ගැඹුරු මනසට ඇතුල් වීමේ හැකියාව ලැබෙනවා. අපේ මනසේ තරංග රටාව ටීටා වේව් එකට ගත්තොත් මේ බීටා ඇල්ෆා තීටා ඩෙල්ටා කියන එන්නෙන්ද ඒකේ තියෙන සංඛ්‍යාතයේ වෙනස් වීම මත අපේ සිතේ සංසුම් බව සහ ගැඹුරට යෑම වෙනවා එක එක ඥාන පහළ වෙන්න එක එක ඔය බුදුන් වහන්සේ දේශනා කරපු එක්තරා එක විදිහේ ඥාන මේ විශ්වය දැකීමේ හැකියාව මනස මේ ඉක්මවා යෑමේ හැකියාව මේ ලෞකික සම්පත් ප්‍රමාණයෙන් ඉක්මවා ගිහිලා විශ්ව දැනුම කොටින්ම ඉස්සරහට මම පෙන්වන්නම් අර කලෙක්ටිව් කොන්සස්නස් ආල් ජුන් කියන මනෝවිද්‍යාඥයෙක් පැහැදිලි කරපු ඉන්ටර්නෙට් එකට ලොග් වෙනවා වගේ තමන් මේ විශ්වයේ තොරතුරු එක තැනක ඉඳලා සිත හරහා දැනගන්න පුළුවන් තරමට ඥානෙ දිනු කිරීමේ හැකියාවක් මේ මනසේ තරංග වෙනස් කිරීම තුලින් පුළුවන් කියලා. ඇත්තටම මේ තීටා වේ බ්‍රේන් වේව් එකට ගෙනාවට පස්සේ භාවනාව හරහා නැත්තම් සතිමත් වීම හරහා මොලේ වම්සා දකුණු අර්ධගෝල දෙක සීග්‍රයෙන් එක විදිහට කම්පන සංඛ්‍යාතයකට කිට්ටු කරනවා. ඒක තුලින් පුදුම ශක්තියක් මොලේ ජනනය කිරීමේ හැකියාව ලැබෙනවා. ඒක හරහා මිනිස්සෙක්ගේ මේ පැරාසිම්පති මම අර කිව්වා අනිත්‍යානුකරණ ස්නායු පද්ධතියේ නිවන පැත්ත, සංසුන් වෙන පැත්ත අපි නැවත සැරයක් ගොඩ නැගීම තුලින් නියම මානව චින්තනය, නියම හැඟීම් පාලනය කරන ගතිය, ඒ ගති ලක්ෂණ, ඒ හැකියාව අපිට ලැබිලා අපේ හෘද වස්තුව සහ අපේ හුස්ම ගැනීමේ අනුපාතය සෞඛ්‍ය සම්පන්න ලෙවල් එකට අරගෙන අපේ චින්තනය පුදුමාකාර විදිහට මතක ශක්තිය පුදුමාකාර විදිහට ඉස්සෙල්ලා අපේ හැඟීම් පාලන හැඟීම් වලට ඇවිස්සෙන ගතිය ඒ හැඟීම් මොලේ ශක්තිය පහළට අරගෙන පුදුම චින්තනයක් අපිට ඇති කරගැනීමේ හැකියාව ලැබෙන බව ඒකට ඇත්තටම ඒ කියන්නේ මේකෙන් පෙන්නනවා මේ නූතන මනස පෙන්නන විදිය ඒ දල රූප සටහනක් ඒකේ පෙන්නනවා අන්තිමටම මේ ඩෙල්ටා බ්‍රේන් වේව් එක තමයි අපේ හිත සංසුන් කරන සතිමත් වීම තුලින් ගැඹුරු භාවනාවට තල්ලු වෙලා ගිහිල්ලා මේ access to collective consciousness කියන විද්‍යාවේදී කාල් ජුන් කිව්වා මේ හැමෝටම පොදු මනසක් තියෙනවා කියලා. නැත්නම් Google වලට ලොග් වෙනවා වගේ මේ විශ්ව ඥාන වලට ඇතුල් වීමේ හැකියාව පවා මේක තුල තියෙන කියලා විද්‍යාත්මකව පෙන්නලා තියෙනවා. එතකොට ඒක මේ සතිමත් වීම කියන එක පුංචි දෙයක් වුණාට අපේ ගරු ස්වාමින් වහන්සේ අපිට දෙන්නේ පුංචි ව්‍යායාමයක් කරන්න. පුංචි දෙයක් කරන්න. වාඩි වෙනකොට මේ මොහොතේ වාඩි වෙලා ඉන්න කියලා කියා දෙන්නේ. අපි පැටවුන්ට කියා දෙන්නේ එහෙම. ඇවිදිනකොට ඇවිදින එකට හිත තියාගෙන ඉන්න කියලා කියා දෙන්නේ. ආහාරයක් ගන්නකොට ඒකට හිත තියාගෙන ගන්න කියලා කියා. යම් සද්දයකට සවන් දෙනකොට ඒ සද්දෙට හිත තියාන වරකට එකකට හිත තියාගෙන වැඩ කරන්න කියලා කියන්නේ. නැත්නම් ඉදින්දා කරන වැඩවලදී ඒ කරන වැඩෙත් එක්ක ජීවත් වෙන්න කියලා කියා. ඉතුරු හරිය මොලේ කරගන්න. අපිට කරන්න තියෙන්නේ ඇවිදිනකොට ඇවිදිනකට හිත තියාගන්න. ඒ දැනෙන සංවේදනයට හිත තියාගන්න. කෑම කනකොට කෑම කනක ඔබ වහන්සලා දන් වළඳනකොට මම දන්නේ මට ඉල්ලීමක් කරන්න අවසර තියනවාද කියලා. නමුත් මේකේ සයන්ස් එක කියන්නේ ඒ තුල ජීවත් වීම තුල මොලේ ඉතුරු හරිය මොලේ කරගන්නවා. පරිපත ටික සකස ගන්න එක අපිට වැඩක් නෙමෙයි. ඒක මොලේ විසින් කරගන්නවා. අපිට කරන්න තියෙන්නේ අර තන හිත තියාගෙන ඉන්න. ඒක තමයි මේකේ තියෙන සයන්ස් එක. පරිණතභාවය කියන්නේ බුදුන් වහන්සේ එක්තරා ඒ කියපු සමහර තැන්වලදී පරිණතභාවය කියලා කියන්නේ අපිව අවුස්සන, අපිව කලබල කරන, අපේ වටිනාකම අයින් කරන තැන් වලින් අපි හිමිහිට මග ඇරලා ගිහිල්ලා සාමයේ දකින්න අයින් වෙනවා. ඔබ වහන්සේලා මං හිතන්නේ ඒ කැපකිරීම කියන්නේ ඔතන වෙන්න ඇති. අපි ඒක දැනගන්නේ කොතනින්ද? එහෙම නැත්තම් ඒක ගැටලුවක් මතුවලා තියෙනවා. මම පැහැදිලිවම දන්නවා. අර මං පෙර කී සත්තුන්ගෙන් තමයි ශාසනය වට කරගන්නෙත් ඊළඟට. මේ කොයි වෙලාවේද මග අරගන්නේ කියන ශක්තිය ඔබ වහන්සේලා තුලත් පිටුන් නැත්තම් අර මෝඩ ශ්‍රද්ධාවෙන් පිරිච්ච එක මොලයක් විතරක් වැඩ කරන එක සිස්ටම් එකක් විතර වැඩ කරන කට්ටියන් ශාසනය සාමින් වහන්සේත් වට කරගෙන සාමින් වහන්සේත් පටලවලා ගන්නවා සමහරලාට. ඒ නිසා ඒක දැනගෙන අපි අපේ ගමන යන්න සූදානම් වෙමු. ඇත්තටම මම ගොඩක් වෙලාවට මම බොහොම සන්තෝෂ වෙනවා මේ දැනුම ටික මේ මම හොයාගත්ත ඒ දැනුම් කොටස මම නෙමෙයි හොයාගත්තේ විද්‍යාඥයෝ හොයාගත්ත දැනුම් කොටස කැටි කරලා ඔබ වහන්සේලාත් එක්ක මේ සරල ව්‍යායාමයක් බව පෙනුනට මොලේ පුදුමාකාර වෙනසක් ඇති කරන පුදුමාකාර චින්තන වෙනසක් ඇති කරන මේ වැඩපිළිවෙල අපි පුළුවන් තරම් පතුරලා ලෝක අනුකම්පාවෙන් ධම්මජීව ස්වාමින් වහන්සේට පින් සිද්ධ වෙන්න මේ ලංකාවේ යම් වෙනසක් අනාගතය ඇති වෙන්න. මුල පුරන්න. ඒකේ කිසියම් දායකත්වයක් දෙන්න මගෙත් මොකක් හරි පුණ්‍ය ශක්තියක් තියෙන්න ඇති. මම මේ පින වැඩි කරගන්න හේතුව දාගෙන පිටිපස්සෙන් දුවනවා. ඒක තුල අපි ලොකු වෙන වෙනසක් ඇති කරගන්න උත්සාහ කරනවා. ඒක විද්‍යානුකූලයි. ඒක නිසා ඒ ගැන ආයි අපිට තර්ක නැහැ. විතර්ක කරන්න නැහැ. ඕන තරම් අපිට අන්තර්ජාලයට පිවිසුනාට පස්සේ මේ තොරතුරු ගන්න පුළුවන්, පරිශන වාර්තා ගන්න පුළුවන්. එහෙමනම් ඒ දැනුම බෙදා ගැනීම මම මෙතනින් අවසන් කරනවා. ඔබ වහන්සේලාගෙන් අවසර පතනවා මගේ කතාව අවසන් කරන්න. හොඳයි මම හිතන්නේ අද ගොඩක් දොස්තර මහත්තයට බහිඳ වෙන්නේ නැහැ. මේ සෑහෙන තුරට මම දැක්ක සතියේ කටයුතු කරනවා කියලා. හොඳට ඒ වචන ටික එහෙම සිංහලට දාගෙන ওই ටිකයි වචන හොයන්න බෑ ඇත්තටම අමාරුයි. ඉතින් අර වෛද්‍ය විද්‍යාවට යහා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා භාවනා කරනකොට කායේන චේව පරම සත්‍යං සච්ච කරොති කියලා හැම සෛලයක් සෛලයක් පාසා නිවෙනවා. මුලේ විතරක් නෙවෙයි. හැම සෛලකම තියෙනවා න්‍යෂ්ටියක් හැම න්‍යෂ්ටිකම තියෙනවා RNA DNA. ඒ හැම එකක්ම දන්නවා සතියින් ඉන්න බව. ඒ බව දන්නේ වහාම භාවනා කරන යෝගාවචර විතරයි. චපුලුවාන්තරන් සතිය දෙනකොට අපිට දෙන්න තියෙන ලොකුම අනුකම්පාව ලැබෙනවා. ඒතකොට මහා ප්‍රඥාව ලැබෙනවා. ඒ නිසා ගෝවා කාර්යභාරයක් තියදී කෙටි මතක් කිරීමකින් දොස්තර මාත්‍යගේ පැමිණීම හරි වටිනවා. මොකද අපි දන්න පැත්තට වැඩිය වෙන පැත්තකින් අපිට කාරණා හිල් කරපු නිසා. නමුත් මේ වෙනකොට දානි සීතල වෙනවා. ඉතින් ඒක නිසා අපි යනවා දානි ගන්න අපි දොස්තර මහත්තයාට ආරාධනා කරනවා. අපිත් එක්ක පොඩ්ඩක් මොනවාරි තියෙන දයක් එළවලු බතක් කාලා කාලය ගත කරන්න කියලා මමත් පාත්‍රයන් ඉහළට යන්නයි යන්නේ. අපි සීල දෙනාම සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.